Dear Venerable Sir, Dhamma friends, today also we are going to start the question and answer session. As usual, we will start with the uh, English questions and then we'll shift into the Sinhala. අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ඉංග්‍රීසි ප්‍රශ්න ටික ඉස්සලා අහලා ඊගාවට සිංහල ප්‍රශ්න වලට යමු. Venerable sirs, dumb friends, uh, we've received five uh, questions in English. I seek your permission to uh, present it to the audience. The first question Most Venerable Bante, this is a general question about the practice times. The timetable calls for one hour of walking and sitting. If I cannot do a complete one hour due to physical exhaustion, is it okay to stop and switch or start again? Example, if after 40 minutes of walking, can I take a few minutes rest and resume walking or should I then swap to sitting? Similarly, if 40 minutes into the sitting, uh, if I open my eyes and change posture, should I continue sitting or should I move to walking? Please explain the significance of the duration of each practice. Thank you. Blessings of the Triple Gem. So if you are a senior yogi, changing from one posture to the other posture will not give a big shock for your mindfulness. But to the early part of your mindfulness, uh, you yourself consider this as a big challenge, big shock. So therefore changing of the posture, it is not a big issue. But we, as we are hundred odd number of people practicing, we adhere to the timetable. So therefore, even if you are changing the posture, don't think on terms of in terms of timetable or in terms of the society or the yogis just see how this changing of the posture affect your mindfulness if that part is there very easy to give a direct answer otherwise i have to give a general answer second question a note of appreciation your venerable bante Thanks for the clarifications on my previous questions which have been extremely insightful. To me, question and answer sessions uh, are most valuable. Question and answer Sinhala session is challenging, which I managed through meditation. When a question was raised or answered, I noted, within quotes, sound, sound, sound. When the words were fast and fluent, I noted music, music, music. When, the, when a burst of laughter comes up, I noted concert, concert, concert. When my mind thinking, I wish I could translate into English, I noted dreaming, dreaming, dreaming. This is how I enjoyed the time. Good, we also appreciate that. Third question. Your Venerable Bhante, please allow me to report my progress. Last morning, after walking, I sat up right with cross legs, left up, pressed right on the floor. I was not fully relaxed and breathing coarse. I put my notice on the breathing. Soon I felt small pains come and go. I noted them as within quotes pain and I saw the pain rising from nerves and tighten the muscles. The pains also pass through nerves and spread to the other parts of the body. About half an hour, right leg developed an intensive pain. I noted pain, pain, pain. It became stronger and stronger and hard to bear. I found the body reacted by big breathing to the pain it seemed to be working. So I put more effort to enhance the breathing like an air compressor. In this way, the pain became bearable, but I was exhausted in the process. I decided back off a little by moving body weight up. The pain became much less. I then again I then regained the energy to examine the pain and see it come and go. I knew it before I came, so I just accepted it when it came. In about one hour's time, everything seemed under control. Then my mind started wandering around. I was relaxed and breathed and bre- breathed subtly and could not found the breath. Thoughts, illusions, pressing heads, etc., come and go. This is typical after. Dear Venerable Bhante, what shall I do to progress further? Thank you very much. So only one aspect if you can add into this uh, report, whereby when you are in walking and in breathing and in pain, thinking, whenever these objects are changing, does the mindfulness change according to the different objects or mindfulness is blanket and different objects are changing. So otherwise, whenever this uh, object to object changes, how is the mindfulness? If you are sharp enough, uh, you may see if the objects are changing, it is may not be according to your will or your volitional thing, the objects are happening, what happens, what effect towards the mindfulness, that must be your prime task. And that must appear in your writings. If it is so, you are protected. Otherwise, the second person can't guess what is happening. So, therefore, whenever they are happening, just see what happened to your mindfulness and put that into your report. Then, without presenting into the question and answer, by reporting, by writing itself, you will be progressing. Fourth question. Venerable Bhante, could you please clarify the art of acceptance when breath cannot be felt and only the awareness of thoughts and sounds are there as the mind wants to control and do other things? Bhante, you mentioned doubts come due to a lack of faith. I believe very strongly in the Lord Buddha and would appreciate your advice on how I could develop more faith regarding how to overcome the problem problem I have. Am I still a beginner and what is your advice for me to progress for nirvana? With appreciation and blessings of the triple gem. The, the early part is talking about the <clears throat> of awareness. Look at it. Let the thing happen without the premeditated ideas and choosing and uh, judgmental thing. And it is a natural thing in our mind. Judgmental part is a cussedness we develop as we grow. So therefore you have to be a beginner's mind, a childlike mind, just see. And that is called choiceless awareness. And the first time I heard this term in 1977, and throughout that was a challenge for me. Because whenever I see judgment jumping forward, whenever I hear something, judgmental mind is jumping forward. So I am always observing. And I found another parallel terminology, evenly suspended attention. And that is being coupled with suspended decision. Even that mind is jumping and uh, deciding, you, you just wait. You just see. Mind cannot see things without sizing it, measuring it. It's a sickness. That's the root cause of frustration and tension. But uh, you can see television cameras, they can see but they are not judgmental. You can see voice recorders, they can listen and keep the facts, no non-judgmental. But the bad side also they are, even the TV camera see the Buddha, camera will never get enlightened. Even this voice recorder is listening to Dhamma one after the other, never get enlightened. So human mind, first you have to behave like a TV camera and voice recorder. That's the early part. The second part is faith. The faith is, <clears throat> we can't put into the single term, faith at least three types. Pasada Saddha, Okappana Saddha and Adhigama Saddha. So faith has to develop into the higher level. The first part is everything you faith depending upon the external thing. Whenever you develop certain amount of practice, certain amount of experience, you start to believe external as well as your own experience. That is called Okappana Saddha. So you can verify. And when and where you develop further, faith upon the external thing reduces and you believe your own experience. That is how you develop your sovereignty, your contentment. So therefore faith is not the, uh, the unrooted one or pasada saddha, mulika saddha. That we have enough. I am no question. I am not questioning. What I am telling is it is not evolving into the verifiable faith. So that is the, what you have to look into. Fifth question. Venerable Pante, uh, clearing kamatahan and seeking advice to further improve. Seated meditation, anapanasati bhavana. Since the third day of meditation uh, after coming here, I noticed that my meditation has further improved. As soon as I sit down, paying attention and posture, touch points, after closing my eyes, I slip into the emptiness. Within brackets, I don't even feel a very, very subtle vibration of the in or out breath, which I used to feel before. I find myself gazing into a screen, which I might see a dot like picture, within brackets, like when the TV is not tuned, or see a few colors changing on the screen. After a short time, this too disappears. After that, until I open my eyes at the end of the session, I cannot recall anything. I know I'm not sleeping or dreaming because I'm quite alert as I can hear the finest sound amidst the dead silence in the hall. I am not disturbed by this. I cannot remember any thoughts coming but I feel a slight pain down my spine which gives a signal for me to straighten up as my posture is slightly bended with neck bent down. Hence, this springs me back again to the upright posture. This doesn't affect my satya, no breach, as I can only feel the hardness against the buttocks and the feet on the floor. Also, I can feel the sensation around nose and mouth. Other areas the body is not seems to be there. I feel light and relaxed. Bhante, I like to clarify this for certain that I am in the right path as I am always used to going from watching the in breath and out breath. I think this improvement is because, as you mentioned yesterday, everything happens according to Paticca Samuppada, cause and effect, and as there is no self, which I have seen in my previous meditation sessions where thoughts, within brackets, present or past, keep on coming without my control. I used to fight it with the ma- I used to fight with it to maintain satya. But now, as I sit back and allow the pre-recorded movie to be played, watching the screen and not the movie, I have also accepted boredom is the path to joy, ending suffering so I enjoy relaxing and watching the movie. Please, Bante, what should I do next to further improve? Blessing of the Noble Triple Gem. The epithet given, the screen and the uh, film, so that can be explained in number of other ways. If I am to quote from the Western literature, uh, when you, it is the tip of an iceberg, in the chunk of ice or crystal of uh, the crystal of ice put into water always one tenth come above the surface, nine tenth is below the surface. So we only see what is up on the air. But if you know the up in the air is due to the push, push downward, upward of the lightness of the ice, therefore there is a huge chunk or berg under the water. So if you carefully look, you can see not only the tip of the iceberg, you can see there's a huge area, if the water is very calm and quiet, big chunk. And imagine now you are looking, you are going underwater and look at the tip. Now you are underwater, you can see huge area and you still you can see there's only one-tenth is up there, it is with the eye and the normal thing. So you can have number of perspectives. Only see the tip of the iceberg you can see the tip together with the iceberg. You can be submerged and look at the tip and the iceberg. So likewise, being in this very earth, in the normal life, you can look into your subconscious. So usually it is in the Western terminology, your consciousness is only a very tiny fraction of your total consciousness. Majority is subconscious. So when these things are being explained, by Sigmund Freud, his disciple, the Carl Jung, he told Sigmund Freud this teaching how to dig a tunnel from the consciousness to subconscious. So you can go to subconscious, again come to the consciousness, again subconscious, again consciousness like. You understand the majority of your hidden uh, consciousness, it is reachable, but it must be with the methodical system. Again, you can come to the consciousness, again subconscious. Likewise, you can, uh, when you are meditating, you can see the huge part under the water or under the carpet that we have never associated. We are too much engaged with the tip of the iceberg. That is we call busy life. That we call uh, multitasking. So therefore, instead leave aside and deep into that you can go there. And the marvelous thing, most hilarious thing is, iceberg below there, we everyone is the same. The upper up part which is above the ice, water level is the changes. Male, female, good, bad, yellow, white, black. Everything is on the tip. So whenever you go down, you can see humanity we are all the same. But there is no one-upmanship. You can be higher than anyone because everyone becomes same. So whenever you go down there, you understand we, in the way of life we are living, we never think about even. Even if you strive, very difficult to go into, unless otherwise there's a system. Even if you go with the system, you may develop fear. You may develop phobia. So again you come back running back to your normal life. So therefore you must have faith. You must have go preparedness. You must have your own mistakes. So next day you will go there knowingly. The blank will happen. Again the object will happen. Again the blank will happen. Again the object will happen. So they are happening in a law of nature. Not belongs to you. Observe it choicelessly. Observe it choicelessly. Be aware it choicelessly or evenly suspended attention. Whenever it come up above the surface, you feel like your will is working, your, your volition. But under the water, will is completely null and void. Ego is not there. Conceit is not there. Desire is not there. So therefore you never claim it as my. It appears like a common. So whenever you go to the submarine, we all are the same. So we try our best in our life to say, no, no, I am special, I am specific, I am extraordinary. I am not with others. Others are just, they are lowly. You look through your nose. That's the bloody foolishness. That is the bloody idiotness. You lose humanity. You lose the common sense. So therefore go underneath, go submarine and just be meditated or not, advanced or not, meritorious or not, uh, uh, spiritual or not, moral or not. They are human, utterly human. They can become anyone. So therefore don't look down anything. So when you go down, in the blankness, we all are the same. Because there is no things to compare, no conceit. This is in, in Buddhist literature called Ajatavakasa. avakasa. Ajata means no, you cannot, you cannot. That you, they, you can't make uh, nothing. It's just straightforward. So you lose your ego. So therefore, giving that notion, just go in, coming out, go there, coming out, thousand and one time, and that is also kind of choiceless awareness. That concludes the questions in English. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දිනට කියවන්න ප්‍රශ්න 28ක් තියෙනවා. ඊයේ ඉතුරු වෙච්ච 15යි අද දවසේ 13කුයි. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ඉතින් තියෙන විදිහට බලමු. ගරුතර ස්වාමීන් වහන්සේ අවසර දෙනු මැනව. මම රිට්‍රීට් එකට පැමිණියේ පළමු වතාවටය. කලින් සුළු වශයෙන් භාවනා කොට තිබුණත් පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. මූල කර්මස්ථානය ආනාපානයයි. ඊතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාස මුද්දු වේ. නමුත් වැඩි වේලාවක් ඒ දෙස බලා සිටින්නට නොලැබේ. නිින්ද යන්නක් මෙන් දැනි නොයෙකුත් දර්ශන සිතවිලි සිතට ඇතුළු වේ. මද වේලාවකින් සිහිය පිට ගිය බව දැනි මූල කර්මස්ථානයට සිත පැමිණේ. ඒ වන විටත් ආශ්වාස ප්‍රාශ්වාස තවමත් මු르දුය. වරහන් තුල බොහෝ විට නැවතත් ඊතා ඉක්මනින් සතිය ගිලිහි රාජකාරී කටයුතු ආදී වෙනත් සිතුවිලි පහළ වේ. නමුත් ඒ හැම විටම සතිය නැති වූ බව හා නැවත මූල කර්මස්ථානයට පැමිණි බව ඉක්මනින්ම අවබෝධ වේ. එක දිගට භාවනා කිරීමට අපහසුයක් නැත. නමුත් සතියට වඩා අසතිය මා වෙත තිබේදයි මට කනස්සල්ලක් තිබේ. මාගේ භාවනාව දියුණුව භාවනාවේ දියුණුව සඳහා සුදුසු උපදෙසක් දෙනමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. වැරදි ඇතොත් අනුකම්පාවෙන් සමාව දෙනමින් ඉල්ලමි. ඔය එතකොට අර සතිය ඉන්න බව පිළිබඳව මේක සාතික වෙන අතර දැන් අසතියත් අහු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒක වැඩි බවක් තේරෙනවා. එහෙම තමයි ලියුම තියෙන නිසා කියවන එක නයි මම අහනවා මේ දෙකෙන් කොයි එකද හොඳ කියලා. අසතිය ගැන දැනගන්න එකද සතිය ගැන දැනගන්න. අසතිය ගැන දැනගන්න. එන අපි ඊගා ප්‍රශ්නෙට යනවා. කෙටි ක්‍රමයක් මම හොයන්නේ නෑ මේ උත්තර දෙන්න නැද? වැරදි නම් කන බලනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මාස 10ක පමණ කාලයක සිට දිනකට පැයක පමණ කාලයක් සක්මනේදී සතිය පුහුණු කරමි. මුලදී වම් කකුල සහ දකුණු දකුණ පොළවේ ස්පර්ශවන ආකාරය වෙන් වශයෙන් හඳුනාගත හැකි විය. මාස දෙකකට පමණ පසුව ඒ වෙනස නැති වී ගිය අතර දැන් වම දකුණ කියා මෙනෙහි කළද পায় පොළවේ වදින විට දැනෙන තද ගතිය, රළු ගතිය, සීතල පමණක් දැනේ. මෙසේ වරකට විනාඩි 3ක් තුනක් පහක් පමණ සිහිය පිහිටයි. ඒ අතරතුර විශාල වශයෙන් සිතවිලි ගලායි. ඇතැම් විට සිත සිතවිලි දිගේ ගමන් කරන අතර නැවත සිත විසින්ම කකුලේ ස්පර්ශයට පැමිණේ. එසේ පැමිණුණු විට සතිය මනාව ස්පර්ශෙහි පිහිටයි. ඇතැම් විට විශාල සිතවිලි ප්‍රමාණය සිතවිලි ප්‍රමාණයක් පසුබිමෙහි පවතින අතර ඒ ඒ මැද කකුලෙහි ස්පර්ශයට සතිය පිහිටුවිය හැකිය. මා සක්මනට ඊතා ප්‍රිය කරන අතර එය මට ප්‍රීතියක් ගෙන දෙයි. එහෙත් පසුගිය මාසාට තුල එහි සැලකිය යුතු වර්ධනයක් නොමැති නිසා ඒ සඳහා ඔබ වහන්සේගෙන් සුදුසු උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. මේකෙදී කකුල් දෙකේ වැඩපිළිවෙල මේ විදිහට බලනකොට උපමා දෙකක් පෙන්ලා දීලා තියෙනවා. තමාට උදව් වෙයි කියලා මම කියන්නේ. අපි බයිසිකලයක් පදිනකොට එක කකුලකින් තද කරනවා අනික කකුල ඒකට ඉස්සෙනවා පෙඩල් එකේ නිතරම කකුල ගෑවිලා තියෙන්නේ කකුල් දෙකම නිතරම වැඩ. ඒ වගේ අන්තිමට කකුල නිකන් සක්මනේ යනවා වම දකුණු වෙනසක් නැහැ දෙකෙන්ම සමාකාර තල්ලුවක් ලැබෙනවා කියලා සමහරු කියනවා. බයිසිකල් පෙඩල් එකක් පදිනවා වගේ. තව සමහරු කියනවා ධනක් කුස වතුරක ඇවිදිනවා. ඇවිදිනකොට කකුල් දෙක වතුර ගෑවෙන හැටි පාත් කරනකොට විතරක් නෙවෙයි ගෑවෙන්නේ හැම තැනදීම ගෑවෙනවා. අන්නේ විදිහ මේක සයික්ලික් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට හොඳ කිට්ටුවෙන් යන එකක් පුත්‍රජානංශයෙන් පෙන්ලා දීලා තිනවා. ඇවිදිනකොට අපි කකුල් කරත්තරෝ දෙක ගරාදියක් වගේ පරිදියේ තියෙන බර ඇක්සල් එකට ගෙනත් දෙනවා. ඒක ගෙන අයින් වෙනකොට අනේකනා ගිහිල්ලා පරිදියේ තියෙන බර ඇක්සල් එකට ගෙනත් දෙනවා. ඉතින් මේක නිසා බුදුජානනාන්තේක පෙන්නලා කියනවා අපි මේ බරදරන পায় විතරයි සතිය පිහිටවන්න ඕන. වර සම්ප්‍රේෂණය කරන එක විතරයි. ඒ නිසා ඒකාරෝ කියලා නමක් දාලා තියෙනවා. එක අරයයි. කරත්තේ අර කීයක් තිබුණට අර කියන්නේ රේඩියස් එකට ස්පෝක්ස් වලට එක අරයකින් තමයි බරේ බර සම්ප්‍රේෂණය කරන්නේ. ඉතින් මම පොඩි මේ ස්ලයිඩ් එකක් හැදුවා. ඉතින් මේ මැජික් පෙන්වන්න කවුරක්වත් නැහැ මේ. අපි අනිත් දවසේ ඒක දාලා පෙන්නනවා මේ කොහෙදද මේ සිඩ්නි වලදී පෙන්නවා. ඒක නිසා අපි වෙලාවක බලනවා ස්ක්‍රීන් එක පල්ලෙහාට දාලා පික්චර් එකක් පෙන්නන. ඒකේ තියෙනවා ඒ කාරෝ ඒ වගේම පෙන්නනවා ඔකටට ගිහිල්ලා බලන්න පුළුවන් ඕන ඒක ඕන නැත්තම් පෙන්නන්නත් පුළුවන් ඩයිනමික්ස් ඔෆ් වෝකින් කියලා ඇටසැකිල්ලක් ඇවිදින හැටි. ඒක අපි හදපු එකක් නෙවෙයි වෙන එකක්. ඉතින් මේ දෙකම බලන්න පුළුවන්. ඒක හුඟ දෙනකොට නිකන් උදව්වක් වුණා. මේ ඇවිදිනකොට මේක මේ රූකඩේ දිහා බලන්න පිට කෙනෙක් බලනවා වගේ. ඉතින් ඒ නිසා එහෙම බලාන යනකොට මේ මේක නිකන් අනායාසයෙන් වෙනවා. ඒ අනායාසයෙන් වෙනකොට අර තියෙන උනන්දුව නැතිලා යනවා. ඒක මා පුදුම දෙයක්. ඕනම දෙයක අනායාසයෙන් වෙනකොට උනන්දු නැතිලා යනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර පිටින් එන හිතවිලි ධාරාවයි සක්මනේදී හම්බෙන পায় පොළවේ ගැටෙන එකයි දෙකම සම වෙනවා. එතකොට අපි ඇවිදින්නේ හිතවිලි කාපට්ටයක් උඩ. හිතවිලි වලින් ලනුපැදුරක් හදලා ඒකේ ඇවිදින්නේ. ප්‍රශ්නයක් නැහැ. සද්ද වුණට ගාලල්ල. වේදනාව එනවා ගාලල්ල. දැන් ඔක්කොම සම වුණාට පස්සේ අර thrills and frills නැතිලා. ඉතින් ඒක බලාපොරොත්තු වෙන්නේ කොයි භාවනාව කරත් උනන්දුකාරක ගතිය, තණ්හා කරන ගතිය, හිත කුප්පන ගතිය නැති වෙලා සමාකාර ගතියකට යනකොට අපි කියන්නේ උනන්දු අඩු වුණා, කම්මැලි වුණා, නීරස වුණා, ඒකාකාර වුණා කියලා. අන්න ඒකට ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව කර්මස්ථානය ආනාපාන සතිය ඊයේ දින පසරු 4 ඉඳලා 5ට පරයන්ක භාවනාවේ අත්දැකීම් විස්තර කරමි පරයන්කේ වාඩි වී හුස්මට හිත යොමු කළ විට ඊතා තුනීව ආශ්වාස ප්‍රශ්වාස දැනී ටික වේලාවකින් ඒ නැති වී සිත නිදහස් තැනකට පැමිණියා මෙසේ විනාඩි 10ක් 15ක් පමණ ඉන්න ඇතයි සිතමි. ඉන්පසු ශරීරයේ නොඑක් තැන්වලින් වේදනා පැන නගින්නට විය. නිදහස් තැනින් සිත මෑත් වී ඊතා තුනියට ආශ්වාස ප්‍රශ්වාසත් ඊට පිටුපසින් වේදනාත් දැනෙන්නට විය. ශරීරයේ තැන් තැන්වල දැනෙන වේදනා නොඑක් තීව්‍රතාවලින් දැනෙන්නට වූ අතර ආශ්වාස ප්‍රශ්වාසයේ ඒ හැම වේදනාවකටම ප්‍රමුඛව දැනුනි. තවත් විනාඩි 10ක් 15ක් පසුව වේදනාව 10ක් 15කට පසුව වේදනාවල තීව්‍රතාවය වැඩි වී ඒවා ප්‍රමුඛ වී ආශ්වාස ප්‍රශ්වාසය පිටුපසට විය. දනිස්සේ වේදනාව ඒ හැම අතරින් ඉදිරියට පැමිණ සතිය මුළුමනින්ම වාගේ ඒ මත පතිත විය. පෙර පරයන්කවලදී මෙසේ වූ විට වරහන් තුල එනම් සතිය මුළුමනින්ම මාගේ වේදනාවක් අරමුණු කළ විට ටික වේලාවකින් වේදනාව නොදැනී ගියත් අද එසේ නොම විය. මෙසේ තවත් විනාඩි 20ක් පමණ ගත වූ පසුත් වේදනාව ඊට දැඩිව සතිය සමග මුහුණට මුහුණලා පැවතුණි. මේ සෑම වේලෙම ආශ්වාස ප්‍රශ්වාසයේ විමසූ කල එය ඊතා දුරින් පැවති අතර උත්සාහයකින් පසුව ටික වේලාවකට පමණක් ඊතා සිහින් දැන්න ආශ්වාස ප්‍රශ්වාසයට ඉදිරියට ගත හැකි විය. නැවතත් වේදනාව බලවත් විය. මම සතිය වේදනාවන්ගෙන් ඈත් කර මුළු ඇඟම අරමුණු කළෙමි. මුළු ඇඟම පෙන දමමින් නටන වතුර හැලියක් මෙන් දැනෙන්නට විය. ශරීරයේ නොඑක් තැන්වල පැවති වේදනා උඩ යට යමින් මෙම වතුර හැලියේ පැසෙන අයුරු නිරීක්ෂණය කෙලිමි. මෙසේ විනාඩි 10ක් 15ක් පැවතුණු අතර පරයන්කය පරයන්ක වේලාව අවසන් වූ නිසා පරයන්කෙන් නැගිටිමි. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක කාලයේ පුරාවට සතිය පැවතුණු බවට සැක නැත. වේදනාව සතිය මොහොතක් හෝ මොහොතක් හෝ ගිලිහි යාමට ඉඩ නොදුන්නේය. වේදනාව හමුවේ තවදුරටත් හොඳින් මුහුණ දීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේක දීලා තියෙන උද්දීපනය කරලා දීලා තියෙන කරුණු ටික ගත්තොත් සතිය මේ ආනාපාන සතියේදීත් වේදනාව තියෙනවා. වේදනාවේදීත් ආනාපාන සතිය තියෙනවා. ඒක ලස්සනට මේක නියෝජනය කරලා තියෙනවා. ඇඟේ පුරා වේදනා තියෙද්දි ධනිය වේදනා උද්දීපනයයි ඒක තමයි ලීඩ් කරන්න කියලා කියලා තියෙනවා. ඒ වේදනාව මේ තරම් කරදර කරද්දිත් නැත්නම් පෙලද්දී නපුරු වෙද්දිත් මුළු කයටම දාලා බලනකොට හැමතැනමත් වේදනාව වගේක් තියෙනවා නැත්නම් පැහැින ගතියක් තියෙනවා. ඒකත් අගය කළ යුතුයි. ඉතින් ඒකදී අපි ඔය සතිපාසලේදී කියන්නේ ඒ පොඩි ළමයෙක් ඇවිල්ලා වාර්තා කෙරුවොත් මෙහෙමයි මම භාවනා කරනකොට දකුණු දණසේ වේදනාවක් ආවයි කියලා කියනවා වන් ධන හිත දිහා බලන්න කියලා. ඉතින් මේ දකුණු ධන හිත හොඳට වේදනා කරනකොට වම් ධන හිත නිවන් දැකලා. කිසිම කරදරයක් නැහැ. අපි නිවන් දැකපු පැති ගැන කතා කරන්නෙම නැහැ. කක්ක විතරයි හොයන්නේ. ඒ වෙලාවට වම් ධන හිත බලන්න, වම් වැලමිට බලන්න, දකුණු වැලමිට බලන්න කිසිම කරදරයක් නැතුව ෂෝක් එකට තියෙනවා. අර වේදනා දෙන එක විතරක් කතා කරන තරම් තුප්පහි මනසක් අපිට තියෙනවා. මේ දෙතිස් කුණපයක්ම තියෙනවා. එක කුණපයක් සවුත් වුණාට අනික් කුණප 32 ගැන බලපංකෝ බලන්නෙම නැහැ. ඒක බලනකොට වේදනාවට උප්පණ්ඩනයක් වෙනවා, විහිළුවක් කරනවා අපි. ඔබ මේ මේක විතරද දකින්නේ? මේ වේදනාව නැතිනම් කොච්චර තියෙනවද? මුළු ශරීරය දාන එකත් හොඳයි. මේකට දාලා බලන්න. එතකොට අපිට තියෙනවා මේ සතිය මෙච්චර තීව්‍රකරනද වැද්දගත්ම සාධකය තමයි වේදනාව. ඒක නිසා බුදුචන්නාන්තයේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය අවබෝධ නොවෙන්න ප්‍රධාන හේතුව ඉරියව් මාරු කිරීම කියලා. ඒ ඉරියව්වෙම ඉඳගෙන මේක හොඳට බලන්න හිටියොත් ඒක ටිකක් තර්ජනාත්මකයි. ආත්මයේ ජීවිතේ තර්ජනය කරනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමහර ලාවට ਸਰවචනාංශිකේ බණ අහගෙන ඉන්නකොට පැයක් ඇතුළත නිවන් දැක්කයි කියලා තියෙන බණ ඉවරනකොට නිවන් දැකලා. ඒ මැජික් එකක් නිසා නෙවෙයි. වේදනාව කාගෙන ඔක්කොම තීදී අවධානය යොමු කරගෙන ඉන්නවා බණට. පුරුදු කරපු නැති කෙනෙක් මේ කරන්නේ. ඉතින් ඒකට යාට තේරෙන පටන් ගන්නවා බනට හිත ගිය ගමන් වේදනාවේ තියෙන පීඩාව නිසා නිින්දට යන්න දෙන්නේ නැහැ. උන්ට අවදි කරලා තියාගෙන ඉන්නවා. වේදනාවත් එක්ක මේ එන තඩමාරුව හරහා අපිට මේ නිටතරම තියෙන වේදනාව අයින් කරන දඟලන වේදනාව පිළිගන්න එක තීත වෙනවා. අපි මුළු ජීවිතේම කරන වේදනානාශකයක්. කුඩු ගහන මිනිස්සු විතරක් නෙවෙයි. බොන මිනිස්සු විතරක් නෙවෙයි. ස්ත්‍රී දූතක විතරක් නෙවෙයි. සූදු කෙලිනෙන් විතර නෙවෙයි. හැම එකම සූස්තියක ඉන්නේ. ඒකට බුදුදහම කියන්නේ මදේ තා පමාදේ කියලා. එතන වේදනාව කාට පස්සේ වේදනාවටම හිත දාන්නත් එපා. නොදා ඉන්නත් එපා. බලන්න අනික් එකත් එක්ක බලලා අපේ හිත මේ වේදනාව විතරක් අගය කරන හැටි. ඒකට කියන්නේ සෑඩිස්ටික් කියලා. නැත්නම් මෙසජිස්ට් කියලා කියනවා. මේක මානසිකත්වය. දුක තියෙන දෙයට තමයි අපි ඇදලා යන්නේ. කවුරු හරි හොඳ ගුණ හරි පැක් කිව්වොත් රේඩියෝ එකේ හෙඩ්ලයින් එක හොඳ ගුණවරපයක් තියෙනවනම් පත්තරේ විකිනවා. ওই පත්‍රකාරය ඒක හොඳටම දන්නවා. උන් බැරි නම් ගුණවරප කරලා පොට්ටු අරන් දානවා. මොකද කට්ටියට ඕනේ මේ පතොල හොද්දට වැඩිය අර උම්මලකට කෑල්ල. නැත්තම් උම්මලකට කෑල්ල දානවා. ඉතින් කුණුහරුප වලටයි ඒ කුණටයි මේ කරවල කරවල වලටයි පිළිහුඩු වලටයි තියෙන ආසාව ඔක්කොම එකයි අප්පා. අර එක්කෙනෙක් නරකයි කියන්නේ මොකද ඒක බලනකොට එන ජොලියකුත් තියෙනවා. මේ වේදනාව વિશે කොච්චර අපි ගැරන්ටි හැවද්ද කියලා. කොච්චර බියගුලුද කියලා. ඒකට මුහුණ දෙන්න පුළුවන් නම් මම කියන්නේ හැබැයි දිගට මුළු වේදනාව කොහොම කහාගෙන යන්න කියලා. මම කියන්නේ ඊට වැඩිය පොඩ්ඩක් අද කරන්න. අතට වැඩිය පොඩ්ඩක් හිත කරන්න. ආහනේ ගමන යනවනම් අනිවාර්යයෙන්ම අපට මැරෙන්න ඉස්සෙල්ලා මේ ජීවිතේදීම ඔය කඩා ගන්න පයින්ද තියෙන පිම්ම පයින්න පුළුවන් මුදුන්පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ හොඳයි මේ ලියලා තියෙන එක මේකෙදීම බලන්නේ මේ වේදනාව දෙන පැත්ත ප්‍රතිපක්ෂ පැත්ත බලලා ඒක ඒ වෙලාවේදී සැනසෙන හැටි බැලුවොත් මේ වම් කකුල වේදනාවෙන් කිඳිරි ගන්නකොට දකුණු කකුල හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවා. අරුට කෙලෙලයි කිය. හැම වෙලාවෙම බලන්න ඒ වේදනාව දෙන පැත්තට අනිත් පැත්ත උඩ උප්පණ්ඩයට කරලා hina වෙනවා. ඌත් එක පොඩ්ඩක් ඉඳලා මෙතෙන් එනකොට මූටත් ලැජ්ජා හිතලා ගිහිල්ලා. හරි වහ විහිළුවක් මේක ඇතුලේ තියෙන අපි ගෙඩිය පිටින් හිතාන හිටියද මෙයාට අමාරු වෙනකොට අනිත් පැත්තේ ජොලිය ඉන්නේ. අන්නේ ජොලිය පොඩ්ඩක් ආශික් එක පොඩ්ඩක් පාවිච්චි කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස අද උදෑසන සක්මන් භාවනාව කර පරයන්කේට වාඩි වී ඉරියව්ව සිතෙහි සටහන් කර අරමුණ කෙරෙහි සිත යොමු කෙලිමි. නාසිකාග්‍රයේ ආශ්වාස වාතයේ ඇතුල් වීමත් ප්‍රශ්වාස වාතයේ පිටවීමත් පැහැදිලිව දැනුනි. මේ අරමුණ තුල ටික වේලාවක් තිබී ආශ්වාස ප්‍රශ්වාසය එකක් ලෙස දැනි ටික වේලාවකින් නොදැනී ගියේය. ඒ සමගම මාගේ ශරීරය සලකුණු කරගත් දැනීමද නොදැනේ. ඊයේ දින මාගේ සිත මේ අවස්ථාවේ සිට අඳුරු පරිසර සිටියේ අඳුරු පරිසරයකය. අද දින මුලින්ම අඩ අඳුරු තත්වයක සිට ආලෝකමත් පරිසරයක් දෙසට අරමුණු රහිතව බලා සිටීමි. මාගේ සිත සතුටුදායක තත්වයක ඇති බව හැඟුණි. ඊයේ දිනේ සක්මනේත් පරියංකේත් අතීත අනාගත සිතුවිලි වලත් බොහෝ බාධා වලින් සිතුවිලි වලින් බොහෝ බාධා පැමිණියේය. මේවා වේදනාවත් සමග දේශසහගත සිතුවිලිත් කාමච්ඡන්ද සිතුවිලිත් අතර හුවමාරුවකි. මේවා කෙසේ යටපත් කරන්නේ දැයි සිතා සිතුවිලි ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සිතා අරමුණට සිත යොදන්නට දැඩි වීරියක් ගතිමි. අද දින මේ සතුටුදායක తත්වය බොහෝ වේලා පැවතිනි. ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ පැමිණීමත් සමගම නැතිවිනි. මෙවන් අවස්ථාවකින් අකුසල් යටපත් හෝ නැති වුවත් නැවත දුක කෙලෙස් විඳීමකට පැමිණෙන්නේය. මේ පැටලිලි සහගත తත්වය කරුණාවෙන් පහදා දෙනමින් নমස්කාර පූර්වකව ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් ඥාන පාවිච්චි කර කෙලෙස් යටපත් කිරීමත් ධාන මට්ටම් තුලින් කෙලෙස් නැති කර ගැනීමත් තව දුරටත් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සමහර වාක්‍ය හරි කන්ෆියුස් යු නා තමයි කියවන අම්මන්ඩි වරද්දලා කියවලා තියෙනවද දන්නෙත් නැහැ. කොහොම හරි තේරෙන විදිහට කියන්න තියෙන්නේ අපිට පුළුවන් අපේ චිත්ත ප්‍රවෘත්තිය අරමුණක තබා ගැනීමෙන් නූපන්න කුසල නොයිපද වීමට හදාගන්න. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ මොකද අපි gedara හිටියානම් මේ වෙලාවේ එහෙමවත් අපිට සහතිකයක් නැහැ. නමුත් ඒ වුණාට පෙර කළ අකුසල් වල ඉස්මතු වෙන වෙලාව ඒ වගේ විපාක වාර එන්නේ ඉඳී තියෙනවා. නිසා අපි කොච්චර පිසිදුවට පිටියේ සකස් කරන හිටියත් ඒකේ පරණ අකුසල් වල විපාක වාර එන්නේ ඉඳී තියෙනවා. එතකොට යෝගාවචරය තේරුම් ගත්තොත් මේක මගේ වැරද්දක් මං කරපු දෙයක් කියලා පශ්චාත්තාප වෙනවා. එයාට කියන්නේ මම කරපු දේ තමයි හැබැයි මේ දැන් කරපු එකක් නෙවෙයි. මේ පෙර කළ දෙයක විපාක වාරයක්. ඒකට ද්වේෂ කෙරුවොත් දැනුත් අකුසල සිද්ධ ඒකට ප්‍රේම කෙරුවොත් දැනුත් අකුසල සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරය තියෙන යුතුයකමක් ඒ පෙර කළ විපාක වාර ඇවිල්ලා මේක හලහප්පන වෙලාවේ එයින් අකුසල් නොයිපදවා සිට සිට ගැනීම. ඒක ලේසි නෑ. කවුරුර ඇවිල්ලා අපි වාහනේ යනකොට මගේ වාහනේ හප්පනවා. මට තියෙන්නේ අනුතර වලක්ක ගන්න එකයි. කරදර කරන්න බෑ. ඉතින් ලංකාවේදී එහෙම වෙලා අර දැන් ලංකාවේ තියෙන අලුත් ස්කූටර් జాතිය ඒ ස්කූටර් එකක ගෑණියෙකුත් එනවා වගේ වෙන්නේ. පදින හරියක් ඒක වදින්නේ ගෑනුවයිම තමයි. ඇක්සිඩන්ට් කිව්වහම කෙලෝරක් නැහැ. ඉතින් ඊලන්දාරියෙක් ගියලු දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ගියලු හාවල් ස්කූටරයක් ඇවිල්ලා ඇප්පිලා ඔම්බකට රිවට් උනායි කියලා. ඒ දොස්තර මහත්තයා ඒකලු උඹ දැනගන්න එපා හොල්මනක් යනකොට ඌ ඇක්සිඩන්ට් කියලා උඹ මොකටද අයින් කිරුවේ නැත්තේ නෑ මේ ගේ ඇතුලේ ක්‍රිකට් බල බල ඉඳලා ඇවිල්ලා ඇප්පුනේ කිවලු. ඉතින් එතෙන්දි එතෙන්දි එතෙන්දි කොහමද අනතුරු වළක්වා ගන්න. අන්න ඕකයි යෝගාවචරකම කියන්නේ. මම මොකුත් කරන්නේ නැහැ. මම මේ ඉස්සරහ කොරිඩෝ එකට ලයි ක්‍රිකට් බල බල ඉන්නවා. මේ කොහෙද වෙනක ඇවිල්ලා හැප්පුණා. ඒත් ඒකට ද්වේෂ කරොත් නැත්නම් වගේ hina වුණොත් ඒත් අකුසල් සිද්ධ වෙනවා. <laughs> ඔය hinaවෙත් තියෙන පොඩි පොඩි කෙනෙහිල්ලක්. <laughs> එනිසා ඒක ඇති කිරීම මං ඉඳ මටත් අකුසල් ඇති. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ අපේ හිත කොච්චර පිසිසු කරලා තියාන හිටියත් පෙර කළ අකුසල් වාරක බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේට අකුසල් 12ක් පරිසම් දීලා තියෙනවා. අපි ගැන කුමන කතාවක්. ඒ නිසා පිරිසුදු කරගෙන ඉන්න ඒ පිටේන දේවල් වළක්වන්න හිතන්න එපා. මම කියා ගන්නත් එපා. ඒව ඒව අහේතුකවත් නෙවෙයි යන්නේ ඒව පෙර කළ අකුසල්. අන්නේ වෙලාවේදී හිත නරක නොකරගෙන ඉන්න මේ පරිසරයේ ලෝකේ අපිට පුදුම මේ අවස්ථාවක් වෙනවා. පුදුමාකාර අභියෝගයක් ගෙනත් තියලා තියෙනවා. ඒ නිසා ඒවයිදී දැනුනේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ කරබනේ ඉන්න පුළුවන් නම් ලෝකයා දොස් කියනවා එතකොට. ලෝකයට උත්තර දෙන්න යන්න එපා. ඒ සිද්ධ වෙච්ච දේෙන් හිත පෙලා ගන්න නැතුව, හිත තලා ගන්න නැතුව, මං කියන්නේ හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි choiceless awareness කියන්නේ. ඉදුවෙන දේ වෙච්චාවයි උඹ පරිසම්බයක්. ඒක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව යටිපතුලේ සියලුම ප්‍රදේශයන් ස්පර්ශ වන විට අවබෝධ වේ. ඊයේ වන විට උකුල් ඇටය දක්වා අවධානය කළ හැකි විය. අද දින නිරීක්ෂණය කළ දේ නම් තනින් තැනට අවධානය යෑමය පිළිවෙලක් නැතිව. පරයන්ක භාවනාව නිදිමත ගතිය සහ සිතවිලි බාධා කළත් ඒ සෑම මොහොතකම නැවත මූල කර්මස්ථානයට පැමිණීමි. වරක හුස්ම ගැනීම පිට කිරීම ගණන් කෙරෙමි. පස් හය වතාවක් යන විට සිත පිටයයි. හෝ නිදිමත ඇතිවේ. නමුත් ධෛර්යවන්තව කරගෙන යන්නෙමි. ඊයේ රාත්‍රී ධර්ම සාකච්ඡාව. ෂණ ෂණ සමාධිය යනු එක ෂණයකට හෝ එක චිත්තක්ෂණයකට ඇතිවන ඊතා කුඩා සමාධියකි. මම වරහන් තුල මම තේරුම් ගත් විදියට එවිට සති මාත්‍රාව යනු එක චිත්තක්ෂණයකට වන සතියද නැත්නම් උදාහරණයක් ලෙස එක හුස්ම රැලි ඒක හුස්ම රැලි කීපයකට එන සතියද ඔබට නිරෝගී සුව පතමි. নমස්කාර වේවා. අර චිත්තක්ෂණ නැත්නම් චනමත් මාත්‍ර සමාධිය කියලා කියන්නේ තිත් පෙලක් තියලා තියෙනවා. එහෙ නැත්නම් චෝක් කැලකන ඉරක් අඳිනවා කෙලින්ම. ඇත්තටම ඩොට් මැට්‍රික්ස් මැට්‍රික්ස් එක printer එකේ වෙන්නේ තිත් තමයි වදින්නේ. ඒකට අන්තිමට ඒක රේඛාවක් වගේ පේනවා. ඉතින් ඒ නිසා එක ඩොට් එකක් ගත්තොත් ඒ චන මාත්‍රයි ඒක ඊගාව එකත් එක්ක කනෙක්ට් වෙලාද නැත්නම් හිත කනෙක්ට් කරගන්නවද නැත්නම් හිත හිතා ගන්නවද කියන එක හරි අමාරුයි කියන්නේ. ඉතින් ඒ නිසා තිතක් සහ රේඛාවක්. ඉතින් අපි මැත්ස් උගන්වනවා රේඛාව යනු ලක්ෂපත රාශියකගේ ගමනයි කියලා. ඒකේ තියෙන තිත්ති තමයි. ඉතින් අර එකකට කඩලා වෙන්නනවා විපස්සනා විදිහට වෙන එක. ඉතින් ඒක නිසා ඒක සතිය කරන කොලාව එක තේරුම් ගන්න බෑ. සමාධිය කරන වෙලාවේ තේරුම් ගන්න බෑ. සමාධිය සතිය ඇති කරගෙන ඒක විමසා බලන වෙලාවේදී තේරුම් අර ගන්න පුළුවන්. ඒක ටිකක් ඇඩ්වාන්ස් වැඩක්. ওই කියන විදිහට තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. ඒ වගේම වේදනාවල් ගැන කියනකොට, නිදිමත ගැන කියනකොට මේ වේදනාව සහ නිදිමත පැමිණෙනවයි කියලා කියන්නේ හොඳින් හෝ නරකින් රූප කර්මස්ථාන ඉක්මවලා. දැන් නාම කර්මස්ථාන වලට ගිහිල්ලා. ඉතින් ටිකක් අභියෝග කර තමයි. ඒ නිසා මෙතෙන්ද යන හැටි රූපයට සාපේක්ෂව බලන්න. මේ නිදිමත එන්නේ රූපේ ගෙවන් වීමත් එක්කද එහෙම නැත්නම් සම්පූර්ණයෙන් බාහිරද කියලා. බාහිර නම් ඒක කෙලෙසයක්. රූපේ ගෙවන් වීමත් එක්ක නිදිමත නම් කෙලෙසයක් නෙවෙයි. ඒ වගේම නිදිමතත් Taman ගත්ත රූපාරම්මණයේ ගෙවීමත් එක්ක වෙන එකක් නම් ඒක දියුණුවක්. ඒක මේ රූප අරමුණක ඉඳලා අරූප අරමුණකට ගිහිල්ලා. ඉතින් මෙන්න මේක හිමීට මේක හීන් සීරුවේ මේක නිරීක්ෂණය කරගන්න ඕනේ. එහෙම නැතුව පිටින් කවුරුරේ උත්තර දුන්නාට මේක හරියන්නේ නැවත නැවතත් මේක මේකට සාදර වෙලා ගිහිල්ලා වෙනකොට බලන්න තමන්ගේ මූල කර්මස්ථානට සාපේක්ෂව මේ නිදිමත පැමිණීම තා වේදනාදී දේවල් පැමිණීම කොහොම සිද්ධ වෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී යටිපා වෙත අවධානය යොමු කිරීමෙන් පටන් ගතිමි. ටිකෙන් ටික හිත පිට ගියත් නැවත පැමිණෙන විට ඇන්කල් ප්‍රදේශය දැනෙන්නට විය. නැවත පිට ගිය විට ආපසු පැමිණී දනහිස සිට පහත මුළු කකුලටමය. මේ ආකාරයට හිත පිට ගිය පසු නැවත පැමිණීමේදී වරින් වර පාදවල උඩ කොටසේ චලනය දෙස යොමු වී අවසානයේ සම්පූර්ණ පාදයේම හිප්ස් වලින් පහළට දැනෙන්නට විය. ඉන් පසුව යටිපතුල්වල වේදනාවක් පැමිණි බැවින් නැවත පාදයේ යටිපතුල් වෙත සිත යොමු විය. මේ ආකාරයට කීප විටක්ම නිරීක්ෂණය කෙලිමි. පාද ස්පර්ශවන පොළව හා සම්බන්ධ තොරතුරු කිසිවක් නොදැනුනි. මේ නිරීක්ෂණය දිගින් දිගටම කිරීම නිවැරදිදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකදී හිත පිට යෑමක් කියන එක ජවනිකාවක් ගත්තොත් හිත පිට යන්නේ ඉස්සෙල්ලා සතියේ නම් හිත පිට ගියාට පස්සෙත් සතිය නම් නැත්නම් ඒක සපේලා කියන්න පුළුවන් නම් සහතිකයක් දෙන්න පුළුවන් සතියේ ඉඳලා හිත පිට ගිහිල්ලා ආය සතියට આવොත් ඒ අතරමැද කෙලස් නැහැ කියලා. ඒක තමයි මේ ditta ධම්ම වේදිනිය වශයෙන් කෙලස් අහෝසි කරන ක්‍රමය. අපි පිට ගියාට පස්සේ ආපහු එන එක දන්නේ නැත්නම් ආවට පස්සේ සතිය පිහිටියේ නැත්නම් අපිට කියන්න බෑ පැහැදිලිවම හිත පිට ගිය වෙලාවේ කෙලස් වෙලා තියෙනවාද කියලා. ඒ නිසා මේකේ පුංචි ජවනිකා පෙන්නනවා. පිට ගිහිල්ලා ආපහු එනකොට ඇන්කල් එක වැටෙනවා. නැත්නම් දණිය වැටෙනවා. නැත්නම් මුළු කකුලම වැටෙනවා. ඒකට තමයි තේරෙනවා නම් මේ හිත පිට යන්න ඉස්සෙල්ලා මෙන්න මෙතනයි සතිය තිබ්බේ. හිත පිට ගියාට පස්සේ දැන් සතිය මෙතනයි මේ දෙක අතර මොනවාක්වත් වෙනසක් වෙලා නැත්තම් ඒ අතර මැද කෙලස් නැහැ. නැත්නම් තිබුණා ඔක්කොම අහුවෙසි වෙලා. ඒ නිසා මේ සතිමත් ජීවිතයේදී අපිට දැනගන්න පුළුවන් අපි කවුරුත් එක්ක හරි හොඳටම කේන්ති ගිහිල්ලා නැත්නම් බොහොම ප්‍රේම කරලා අනවශ්‍ය සම්බන්ධකම් ඇති කර ගන්නවා. ගහ ගන්නවා එක්ක නැත්තම් මොනවාරි කර ගන්න. නමුත් ආයෙ සතිය පිහිටියට පස්සේ Tamanට පුළුවන් නම් කියන්නේ නෑ මට වෙච්ච සිද්ධිය මොනවා වුණත් ආයෙ සතිය පිහිටවන්න පුළුවන් කියලා. අර වෙච්ච සිද්ධිය එතන ඉඳලා අවලංගු වෙන්න පටන් ගන්නවා. ඒකට සමාව ලැබෙන්න පටන් ගන්නවා. මේක ලොකු මැජික් එකක්. විපස්සනා යෝගාවචරයට හම්බ වෙන මේ ලෝකෙදී කරවපව් මේ ලෝකෙදීම ditta ධම්ම වේදිනිය වශයෙන් ගෙවන්න පුළුවන්. මේක නැතුව අපරාපරිය වේදිනිය උපපජ්ජ වේදිනිය වුණොත් ඔයගේ දහස් ගුණයක් වැඩි වෙනවා. මොකද වැල් පොලියට යන්නේ දාට. ඒ නිසා වෙච්ච කෙලෙස් එතනදීම සමාව දෙන්න නැත්නම් අපි පාපොච්චාරණය කරන්න එහෙම නැත්නම් සමාව ගන්න දැනගත්තට පස්සේ තේරෙනවා ලෝකේ නිසයි පව් කරන්නේ ලෝකෙන් තමයි පව් සමාවේ. දෙකටම අවශ්‍යයි. ඒකට Taman යෝජනාව නැත්නම් Tamanගේ සහතිකේ තමයි සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා සතියේ සිද්ධ වෙනාට පස්සේ සතියේකට සෑහෙන මේකේ තොරතුරු තියෙනවා. ওই විදිහට ඒ පැත්තෙන් බලලා තව තවත් වාර්තා ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම රැල්ලට හිත යොමු කරමින් පරයන්ක භාවනාව පටන් ගත්තද එය හරිහැටි නොදැනෙන නිසා පිම්බීම හැකිලීමට හිත යොමු කෙලිමි. මෙයද හරිහැටි නොදැනීම නිසා මම දැන් මෙතන හිඳගෙන ඉන්නේ කියා ඉරියව්වට හිත කරගෙන භාවනාව වැඩුවෙමි. මෙය මා හිතන ආකාරයට හොඳින් කරගෙන ගියෙමි. දැන් හිඳගෙන නිකම් බලාගෙන හිඳිමි. කයේ දැනීම ඊටාම අඩුය. ශබ්ද වේදනා වැනි දේ ඇසුනද දැනුණද මට ඒවා බාධාවක් නොවේ. ඉඳහිට සිතවිල්ලක් ආවද ඒ හඳුනාගත් විට ඒද නැතිවේ. සීතල ගතියක්, හිරිවැටෙන ගතියක්, නලියන ගතියක් ඉඳහිට දැනේ. ඒවා ඇති වී නැති වී යන ආකාරය හොඳ අවදියෙන් බලා සිටිය හැක. සමහර විට මේ දැනීම් මගේ කිසිම බලපෑමක් නැතිව ඇතිවන නැතිවන ආකාරයේද ප්‍රත්‍යක්ෂ වේ. දැනට මා පරයන්කේ ඉඳගෙන ලබන මේ අත්දැකීම ඊටාම සුවදායකය. තද සමාධියකට පිවිසෙන්නේ නැත. මගේ ප්‍රශ්නය මම මේ දිගටම මේ ආකාරයෙන්ම කරගෙන යා යුතුද? කරුණාකර ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි. සක්මන් භාවනාව පිළිබඳ වාර්තා කිරීමට තරම් තොරතුරු තවම නැත. තෙරුවන් සරණයි. අපි මේ ලෝකෙදී කරන්නේ රැස් කරන එක. දැනුම රැස් කරනවා වස්තු රැස් කරනවා නිශ්චල චංචල දේවල් රැස් කරන එක තමයි සංසාරේ කියන්නේ. ඉතින් රැස් කරපු තරමට දුකයි. ඒ නිසා මේ රැස් කිරීම වලට නැත්තම් සංස්කාර වලට නමක් දෙනවා රැස් කිරීම කියලා. සංස්කාර කියන්නේ රැස් කරනවා. පව් හෝපින්. දැන් මෙතන තියෙනවා ආනාපාන ඇල්ලුවා ආනාපාන නොදැනී ගියා. පිම්බි මැකිල ඇල්ලුවා ඒක නොදැනී ගියා. කය ඇල්ලුවා ඒක නොදැනී ගියා. එතකොට වෙන්නේ අස්කිරීමක්. ඒතර මේ අස්කිරීම ලෝක ධර්ම වලට විරුද්ධයි. මොකද ලෝකේ නිතරම රැස්කිරීම කරන්නේ. ඉතින් එතකොට මේ අස්කිරීම හරහා තැපක් ලැබෙනවා. මේ රැස්කිරීම කියලා අපි ලෝකෙම අපිට කිව්වට කරන්න කරන්න දුක ඇති වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී හිත හරි තඩමාරුවකටපත් වෙන මුළු ලෝකෙම කියන්නේ බොරුවක්ද? එහෙම නැත්නම් අස්පනා අපිට මේ පේන අස්කිරීම වැරදිලාද කියලා. ප්‍රශ්නේ අහන්නේ එතනින්. ඉතින් ඒකට සද්ධා විතරයි දෙන තියෙන උත්තරේ. සබ්බේ සංඛාරා දුක්ඛා එකතු කෙරුවා නම් හිතලා මතලා කෙරුවා නම් සියල්ලම දුක පිට පිටලා තියෙනවා. ඉතින් ඒක පිළියර ගත්තොත් මේ ලෝකේ අපිත් එක්ක යුද්ධ කරන්නයි. අපි සබ්බේ සංඛාර දුක්ඛ කියන කවුරුත් පිළිගන්න දෙයක්. ඉතින් සාර එකතු කෙරුවොත් එකතු කරන තාක්කල් දුක්. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා කෙලෙස් එන්නේ අරමුණු මාර්ගයෙන් අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඒක නිසා ආනාපානේ නැති වෙලා යනවා කියන එක අබැග්යක් කරදරයක්වත් නෙවෙයි භාවනා ප්‍රතිඵලයක්. පිම්බීම හැකිලිම අල්ලගන්න බෑ කියලා කියන එක ඇබැග්ගයක්වත් හරියදොක කරදරයක්වත් නෙවෙයි. ඒකේ තියෙන කෙලෙස් නැතිවීම. ශරීරය අල්ලගත්තත් ඒක තුනී වෙනකොට කෙලෙස් අඩු වෙනවා. එතකොට සතුට ලැබෙනවා. දැන් අපිට වෙලා තින්නේ මෙන්න මේ ලැබෙන මේ සතුට මේ කෙලෙස් අඩුවීම නැත්තම් මේ ගෙවන් කිරීම කොහොමනම් අනුග්‍රහ කරන්නද කියලා. අපි හිත දෙකට දෙතෑවර. රැස් කිරීමටම හැදිච්ච හිතක් නෙතියේ. ඒ නිසා කියන්නේ නොඹට අද්දුරු ප්‍රත්‍යක්ෂයත් එක පොඩ්ඩක් උහෝම කරලා බලපන් අස්කරන එක බලපන්. දිගටම. එතකොට වැඩි කල්යන් ඉස්සලා gederimut ඔයගොල්ලෝ අස් කරලා දාන්න. ආය කතා දෙකක් නෑ අද්දුරු ප්‍රත්‍යක්ෂයක් මම මේ කියන්නේ. ඔය රැස් කරන කට්ටියත් එක්ක ඉන්නකොට අස් කරන මනුස්සයාට මහා විශාල පිළිලයක් ඒක. ලෝකෙට. එනිසා ඒකත් තිබේම සිද්ධ වෙයි. එතකොට ඉබ්බ දිහට දාන්න හදනකොට ඇන්නේ වේ දාන්න එපා මම මැරෙයි කියලා පැනලා යන එකයි තියෙන්නේ. ඉබ්බතිර දාන්න හදනවා. ඒ නිසා මේකට අස්ක්‍රීමේ කලාව ඕක කරලා බලන්න ඒකට තප්පරයක්වත් ගන්න අකාලිකවම තේරෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ධර්මදේශනාව සමගින් මාගේ සමහර අතීත භාවනා ගැටලු निराකරණය විය. වසර 10ක පමණ කාලයක් වෙනත් භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත. ව්‍යාපාදයේ හෝ විචිකිච්ඡාව එතරම් ප්‍රකට නොවුනද භාවනාවට හිඳගත් සැනින් ප්‍රබල කාම අරමුණු පැමිණෙන කාලයක් විය. තවත් විටක දිගින් දිගට ඉදිරි සැලසුම් පිළිබඳ වද වෙන කාලයක් විය. නිදිමත ඉඳ හිට භාවනාවට බාධා වන බවත් අත්දැක්කෙමි. මෙකී කාරණා පිළිබඳ කිසිවෙකුට පැවසීමට මැලිය වූ අතර එසේ ප්‍රකාශ කළ අවස්ථාවලදීද පැහැදිලි පිළිතුරක් නොලැබිනි. අතීත භාවනා වැඩසටහන් වලදී මුල් දෙක මුල් දින දෙක තුන තුලදී ඊතා පාළු කම්මැලි ස්වභාවයක් අත්විඳෙමි. ඒවායේදී මෙපමණ දින ගණනක් අවසන් දින ගණනක් අවසන්ව ඇත්තේය. මෙපමණ දින ගණනක් තවත් යාමට ඇත්තේය. යනුවෙන් නිවසට යාමට ඉස්පාසුවක් නැති ස්වභාවයක් අත්විඳෙමි. ইহත தત્ත්වය දැන් අත්විඳින්නේ නැත. දින කීයක් ඉක්මකොට මේ දිගට තියාගන්න නෑ. දවස් ගානේ දවසට යන්න ඕනේ මේ හෝල් එකේ. <laughs> දින කීයක් ඉක්ම ගොස් ඇතිද? තව දින කීයක් ගෙවන්නට ඇතිද? වශයෙන් කල්පනා වන්නේ නැත. ඒ ගැන දුකක් හෝ විශේෂ සතුටක්ද නැත. කාම සිතුවිලි හෝ අනාගත සැලසුම් බලපවත්තන බවක් නොපෙනී. ඉඳ හිටෙවෙනි සිතුවිලි පැමිණෙන නමුත් ඊතා ඉක්මනින් ඒවා ඉවත් වී යයි. වෙනදා මෙන් ස්වාමියා හෝ දරුවන් ගැන වද වෙන ස්වභාවයේ මෙවර අත් නොවින්දෙමි. භාවනාවට පැමිණි පැමිණීම සඳහා රැකියාවෙන් ඉවත් පිළිබඳ කනගාටුවක් නැත. වෙනත් රැකියාවක් සොයා ගැනීම පිළිබඳ සැලසුම් ගැනද වද නොෙමි. මේ නිසාම පරයන්කේදී මෙන්ම සක්මනේදීද සතිය පිහිටුවීමට වෙනදාට වඩා පහසුවක් දැනේ. පසුබිමේ සිටිවිලි ඉඳහිට ප්‍රමුඛ වූවද ඒවා ඊතා ඉක්මනින් නිවත් වී මූල කර්මස්ථානයේ සතිය පිහිටුවීමට පහසු බවක් දැනේ. භාවනාවේදී ව්‍යාපාද පටිග සිතුවිලි ව්‍යාපාද හෝ පටිග සිතුවිලි ප්‍රමුඛ නොඋනත් නිවසේදී ස්වාමියා සහ දරුවන් ගැනත් රැකියා ස්ථානයේදී අනෙක් පිරිස ගැනත් ඊතා සුළු දෙයටත් ගැටෙන ස්වභාවයක් අත්විඳ ඇත්تمي. එවිට මට දැන් තරහ ආවායි සිතින විට එම සිතුවිලි ක්‍රමයෙන් නඩුවේයි. මෙසේ සාමාන්‍ය ජීවිතයේදී ව්‍යාපාද සිතුවිලි ඊතා ඉක්මනින් ඇතිවන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් හේතුවෙන්ද අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ යෝගාස්ව සංස්ථා විවස්ථාව හදනකොට වාක්‍යයක් දාලා තිනවා හිතවත් යන හැඟීම නිසා හෝ තමාගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරමු කියලා. ඉතින් මේක එක පැත්තකින් තේරුම් ගන්න. අර ග්‍රීක කාමතුම මේක ඉංග්‍රීසියට දාන්න ගියා මොන තාලෙන්වත් දාන්න බෑ. හිතවත් යන හැඟීම නිසා හෝ <clears throat> තමාගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. අපි මෙතෙක් කල ජීවිතේ තර්ජනය කරලා තියෙනවා නම් තර්ජනය කරලා තියෙන්නේ හිතවත් කෙනෙකුට තමයි. මේ හිතවත්කමයි තර්ජනයයි දෙක දෙපැත්තක්. එකට යන්න. වැඩිසෙනේ දබරටයි මහ උලන් වැස්සටයි කියලා තියෙන්නේ. එයා මොකායෙක්වත් එපා වැඩි සෙනෙහසක්. එතනින්ම යන්නේ බෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඉතින් මේ කිව්වහම නම් හිතෙන්නේ බුදුහාමරන්ට පිස්සු හැදිලායි කියලා. මේ තණ්හාව කොහොමද මේ ද්වේෂක් පාටපත් වෙන්නේ කියලා. ඒ නිකන් මේ කිස් ගහේ වෙනස තියෙන. ඉතින් ඒ නිසා ඕක දිගට ඔයිට දිග ලියුම් කියවනවා නම් හොඳයි. මොකද මේ ගෑනු පරාණ. නිකාම් පටලව ගන්න. කිසිම කෙනෙක් වැරද්දකාරයෙක් නෑ. තමන්ගේ තක తీරුකම විතරමයි වැරද්ද තියෙන්නේ. තමන්ගේ අවිද්‍යාව විතරයි වැරද්ද තියෙන නිසා මේක ගෑනුන්ට පිරිමින්ට වෙනසක් නෑ. ඒ කාලයේ භික්ෂුණියක් ඉඳලා එයා උදාන ගාතාවකට කියනවා මම මේ බුදුහාමරගේ සාසන නිසා කුදු තුනකින් බේරුණයි කියලා. මොකද ඉන්නකන් දෑකැත්තෙන් අරගෙන වැඩ කරන්න ඕනේ. ඒකත් කුදේ. ඊට පස්සේ ගෝයන් කපුවට පස්සේ වීටි කොටන්න ඕනේ මේ. වී කොටන්න ඕනේ ඒකවත් කුදේ. මිනිහත් කුදෙක්ලු. ඉතින් මම මේ නිවන බුදුහාමුදුරුවෝ නිසා කුදු තුනකින් මිදුණයි කියලා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන අවස්ථාව ගැහණු පිරීම කතා මොකුත් නැහැ. අපිට මේ නිවන බීරීම අස්පනා පිට තියෙන. ඉතින් ඒ තියේදී අපි මේ පටලව ගන්න වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ අනවශ්‍ය සෙනෙහස නිසා එහෙම නැත්නම් අනවශ්‍ය මගේ යන හැඟීම නිසා. ඉතින් ඒක ලෝකෙ උගන්වන්නේ නරක දෙයක් විදියට. ලෝක ගණන්නේ පුළුවන් තරම් මේ හැඟීම රට පිළිබඳ, ජාතිය පිළිබඳ, ආගම පිළිබඳව, දරුව පිළිබඳව, ගෑණි පිළිබඳව, මිනිහා පිළිබඳ හැඟීම් ඇති කරගන්නේ. ඉතින් උන් කඹරනවා කෙලවරක් නැතුව. ඒක නැති වෙලා ගැන කතා කරන්න ගියාම කියනවා මේ බුදුහාමුදුරු කියපු දෙයටත් විරුද්ධව යනවා. එහෙම නැත්නම් මේ එහෙම දෙයක් බුදුරජාණන් කියලා නැහැ කියලා. නමුත් භාවනා කරනකොට ඒක අනිවාර්ය පිළිගන්න වෙනවා. මෙහි ආවට පස්සේ ඇඟලුම්කම් පහන්න යන්න එපා කාටවත්. හැම කෙනත් එක්කම දුරස්ත බැල්මක් තියාගෙන ඉඳ ඒසොට භාවනාව හරියට. අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි. ගර්තර ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාවේදී සිටින විට මාගේ වම්මැස දෙසින් වම්මැස පෙදෙසින් සිට ආලෝකයක් වරහන් තුඩ ඉර එළිය වැටෙන්නා වැනි එයි. එය ටික වේලාවක් වේලාවක් සිට නැතුව යයි. එය වරින් වර සිදුවේ. එවිට මට ඊතා සියුම්ව වම් පසෙන් මුහුණේ සිනාවක් පහළ වේ. මම ඊතාමත් සතියෙන් යුතුව විමසිලිමත් වීමි. එය මුහුණේ දකුණු පසට වඩා තීව්‍රව දැනෙන්නේ වම් පසටයි. ගරුතර ස්වාමින් වහන්සේ තවද මා පරයන්ක භාවනාවේ සිටින විට කිසිදු නිදිමත ගතියක් නැත. නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී සහ ධර්මදේශනා සමන් දීමේදී ඊටමත් ටික වේලාවකින් කොපමණ උත්සාහ කළද දැඩි නිදිමතක් එයි. මේ මාගේ මේ ගැටලු වලට පිළිතුරු දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා කාරුණිකව ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ විදිහට අර අනින්දක් ගිහිල්ලා ඒක පාරට අවදි වෙනවා. එතකොට අර තිබුණ කිසිම කඩਿੱතු ගතියක් නැතුව විදිහට යන්න පුළුවන්. ඉතින් මේක විශ්වාස කරන්න බෑ. නමුත් කලකොණ දාවේ පඤ්ඤාසේ කරාමඳුරෝ සුවල්ලිකිත චරිතාපදානයක් කියනවා. විශේෂ ගොඩක් දේශපාලන සහ සමාජ වැඩවල කරලා තියෙනවා. ඒ ශාන්තර මේ නිින්ද බන කියද්දී තුන් සැරයක් බන කියද්දී නිින්ද කියලා තියෙනවා. ඉතින් ඒ ශාන්තර කියනවා කවුද විශ්වාස කරන්න කියලා. ඒ තරම් බන කියලා කියලා කියලා වරුදු වෙලා වටාත්ත තියන බන කියනවා. ඩග්ගල නැගිටලා බලනකොට මේ කතාව යනවා. කාටවත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේ කියනවා මගේ චරිතාපදානේ කාටවත් කියන්න බැරි නිසා මම ලිව්වා කියලා ඉස්සල්ලාම ලංකාවේ ලියපු ස්වයන් ලිඛිත චරිතාපදාන මෙච්චරිත ලොකු පොතක්. ඊට පස්සේ සම්පූර්ණ අවදි වෙලා හිටිනවා. ඉතින් ඒ වෙනස ඒකට ලැහැත්තිලා යන්න මොකද මේ බයොලොජිකල් සිස්ටම් එක ඒකෙන් ඒක නඩත් වෙන එකක්. අපිට එච්චර ඕකට ඇඟිලි ගහන්න දෙයක් නැහැ. ඒ ඒකෙම යන මේ ඉන්ට්‍රොසෙප්ෂන් ඇන්ඩ් ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා මයින්ඩ් එක ටට්ටක් ගාලා එතන එතන චෙක් කරලා චෙක්ස් ඇන්ඩ් බැලන්සස් කරනවා. ඒ කෙරුවට මේ යන වැඩේට රූකඩේ තියෙනවා. ඇදී බණ යනවා. මේ නැගිටලා බලනකොට දැන් මේ බණ කියනවා කියලා ඕන්න හම්බ වෙනවා ආයෙසරයක්. ඉඳපු ගමන් තමන්ට තමන් හම්බ වෙන වෙලාවක් එනවා. ඉතින් ඒව අපි කවදාකවත් හිතන්නේ අපි දැන් කවුරුහට හුණියම් කරලා එහෙම නැත්නම් මට පිස්සු එහෙම නැත්නම් මේ බණ නතර වෙයි මොනක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. මේක පද්ධතිය දිගට යනවා. ඒක නිසා මේ වගේ මීට වඩා ගොඩාක් හිතන්න බැරි දේවල් මේ ජීවිතේ අපේ සම්බන්ධය අත්පනා අපිට තියෙන මෙතෙක් අපි නොදැක්ක දේවල් ගොඩාක් එළි වෙනවා. ඒක මට විශේෂ වෙච්ච දේවල් නෙවෙයි. මෙතෙක් කල නොබලපු නිසා දැක්ක නැති දේවල්. ඉදිරියට තවත් ලෑස්තිලා යන්න. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්කේ මෙතෙක් දින මෙතෙක් දිනක් මාගේ විශ්ලේෂණය අනුව මාගේ මූල කර්මස්ථානය පපුව ප්‍රදේශයේ ලෙස හඳුනා ගතිමි. මම පසු පපුව උස් පහත් වෙන ආකාරය වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසයේ සමග මෙනෙහි කෙලෙමි. සමහර වෙලාවට පැමිණෙන සිතිවිලි මාව ඒ ඔස්සේ රැගෙන ගියා. නමුත් මම ආයෙත් මාගේ අරමුණ කරා උත්සාහයෙන් පැමිණුණා. මා මෙසේ මගේ පපු ප්‍රදේශය පිම්බීම හෝ හැකිලිම නිරීක්ෂණය කරන අතරතුර මාගේ ආශ්වාස නාසයේ ඉහළ කොටසේ ස්පර්ශ ආශ්වාසයේ නාසයේ ඉහළ කොටසේ ස්පර්ශ වන බව දැනීමට පටන් ගත්තේය. එලෙස විනාඩි 3-4ක් පමණ පැවතියද මාගේ දිගු හුස්ම ගැනීමක් සමගම එය නැති වී ගියේය. ඊට පසුව මාගේ පපුව උස් පහත් වීම, වරහන් තුල පිම්බීම සහ හැකිලිම වෙන ආකාරය මම ඈතින් සිට බලාගෙන ඉන්නාසේ දික්විය, දිස්විය. එය හරියටම ඔටෝමේට්ුණා වගේ. මගේ ආයාසයකින් තොරව එය ක්‍රියා කරන විදිය මට දැකගත හැකි විය. මීට අමතරව මගේ හුස්ම රැල්ලද නැතහොත් ආශ්වාස ප්‍රාශ්වාසයේද සාමාන්‍ය පරිදි සිදුවන බව නාසය අසලින් මට දැනෙන්නට විය. මේ සියලු දේ මාගේ භාවනාවේ දියුණුවක් දැයි වටහා දෙන ලෙස ඔබ වහන්සේගෙන් කරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේ කර කර හිටපු දෙයක් ඉබේ වෙන්න ඇරලා ඉබේ වෙද්දිත් අවදි භාවය වැඩි වෙනවා නම් අප්‍රමාදයේ වැඩි වෙනවා නම් ඒක තමයි එන්ලයිටනින් කියලා කියන්නේ. වෙන්න තියෙන දේ කරන දේ කියන්නේ කරන දේට අවධානය යොමු කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. කර කර හිටපදී ඉබේ වෙන්න පටන් ගන්නවා. ඉබේ වෙනකොටත් තිබුණටත් වැඩි අවධානයෙන් සම්පූර්ණ අප්‍රමාදීව එක දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි නිවන් දකින්නයි කියන්නේ. නිසා දේවල් වලට වෙන්න අරින්ද වෙන්න දුන්නා කියලා නින්දට වැටෙන්නේ නැතුව ඇන්දට හේතු වෙලා හාන්සි වෙන්නේ නැතුව පූර්ණ අවධියකින් මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒක තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ලෝකේ සම්පූර්ණ දේවල් සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. ඒකට දේවල් වලට වෙන්න අරිනවා කියන එකත් අපිට හරි අමාරු දෙයක්. වෙන්න අරිනකොට නිින්ද යන එක නිසා වෙනුවට අවදි භාවයක් ඇති කරගන්න ඕනේ නැත්නම් මේ වෙන්න දෙන දේ වෙන දේ දිහාවට ප්‍රමෝදයක් ඇති කරන්න පුළුවන් නම් කරන දෙයට නෙවෙයි. කරන දෙයට විප්‍රමෝදයක් ඇති කිරීම තමයි මේ ලෝකේ කරන්නේ. ඒක තන්නේ කර මාන්නක්කාර වැඩක්. ඒක තන්නේ කර සක්කාය දිට්ඨියෙන් කරන වැඩ. ඉබේ වෙන දෙයට පූර්ණ අවධියකින් නැත්නම් ඒ ඒකට එළඹ වාසය කරන්න පුළුවන් ඒකට ප්‍රමෝද වෙන්න පුළුවන් හැමදාම ප්‍රමෝදෙන් ජීවත් වෙන්න හැමදාම සීතුවල් බෙදේවල් වෙන්න අරිනවා වෙන දෙදී අබලයින හැබැයි ඒකට ඔయిత වැඩිය අනුග්‍රහ කරන්න ඔయిత වැඩිය අප්‍රමාදී වෙන්න කියලා කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ බහ තෝරන කාලයේ සිටම රාග චරිතයකි. මෙය මම හොඳ හැටි දනිමි. කුඩා කල සිටම වැඩිහිටි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වී සිටියෙමි. නමුත් සතිය පුරුදු කිරීමෙන් පසුව මම කරන්න යන්නේ කුමක්ද කියා මනවින් වැටහුණත් මාගේ තුච්ච හිත මොකක් හෝ උත්තරයක් දී වැඩය සාධාරණීකරණය කරයි. sorry.com වී ඇති බව තේරේ.com එලකිරි.com ඇති ඇති බව තේරෙන්නේ මාර්යාට දැනුම් දී ඇති බව දැනුණු විටයි. ඊයේ පැවති ධර්මදේශනයට අනුව මම දැන් කළ යුත්තේ ෆේස් ටු ෆේස් සටනක් බව තේරේ. මුලදී මම පෙරදුනත් කවදා හරි දිනන බව මට විශ්වාසයක් ඇත. මම මේ ඉදිරිපත් කළේ මාගේ තුච්ච හිත ගැන මුළු ලෝකෙම හෙළි කිරීමටයි. අනිත් කෙරුවාවල් මෙහි සඳහන් කිරීමට නොහැක. එසේ වුවොත් පෙර කාලයේ මිනිස්සු මට ගල් ගසා මරා දමාවි. ඔබ වහන්සේව පෞද්ගලිකව මුණ ගැසී මාගේ පාපුච්චාන්නේ කිරීමට කැමැත්තෙමි. අනේ බෑ අනේ නේ බෑ. ඔයද මගේ කන පිරිලා තියෙන්නේ. මට ඔබ දුන්නයි කියලා කියන එක නාගෙන අනුකම්පාවක් තියෙනවා. ඒ වුණාට මගේ කන පිරිලා තියෙන මට පුදුම සතුටක් තියෙනවා. කියාගන්න බැරි ටික තමයි මට කියන්නේ. ඒක තමයි මගේ මිෂන් එක ලෝකෙට තියෙන්නේ. ඉතින් මම ඒක ටික හොඳට අහගෙන ඉන්නවා. මොකද මගේ හිත ඊට වෙදී තුච්චයි. <laughs> ඒක ගැන මම කිසිම සැකයක් නැත්තේ නෑ. නමුත් මම ඉස්තරලාම් බුරුම ගිහිල්ලා ආපු දවසේ ගොඩින් මහත්තයා මට කිව්වා එන්නේ කියලා BPS එකේ බණක් කියලා. ඉතින් බණ විනාඩි 55ක් කියලා මම කිව්වා ඊටු විනාඩි 5ක් තියෙනවා කතා කරන්න කියලා. ඒතර ඉස්සරහාම පෙළ හිටපු මෑණි කෙනෙක් කතා කරලා කියනවා සාංශ මම සිවුර පොරෝණකම් පුදුමාකාර ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරා. සිවුර පොරපු දවසේ ඉඳලා කාමේ ස්වාමීන් වහන්සේ දිග්ගටම කාමේ. මට ඇත්තටම ඉඹ ගන්න හිතුණාට මෑණි කෙනෙක් ඉඳ කරන්න දෙයක් නැහැ. ඒ මොකද මෙහෙම කෙලින් කතා කරන. ඊට පස්සේ මම කිව්වා මෑණියෝ කිසිම කෙනෙක් කියන්නේ නැති කතාවක්. මේ මගේ ජීවිතේට මේක බලපානවා කියලා. හරි සුන්දර ජීවිතයක් ගත කරලා තියෙනවා. පැවිද්දට ගිහලා මේ භාවනාවට හිත දාපු ගමන් ආයේ මේක මොකොත් නැහැ තුවාලේ වන්න මොකේ පෑදුවා වගේ ටිකටම යනවා. ඉතින් මේක වසංගන්න වසංගන්න ගිනි ගන්න. එලි කරන්නත් බෑනේ. ගෑනු කෙනෙක් වෙච්චාම ඒක එලි කරපුවා මිනිස්සු ඒක වැරදියට පාවිච්චි කරනවානේ. බුදුන් නොහිතින්න මොකද වෙන්නේ කියලා හිතා. ශාසනයක් නොතිබෙන්න අපිට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ නිසා අපිට මෙහෙම ව්‍යංගාර්ථයෙන් හරි අපිට මේක කියා ගන්න පුළුවන් වීම අපේ තියෙන ලේනෑකමට වැඩිය තියෙන ඕනෑකමක් නේ මේක. ලේනෑයවත් ඔක් කරන්නේ කරන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් දැනගන්න ඕනේ හැම කෙනාගේම මල්ලේ කිල්ලෝටේ මල්ලේ කිල්ලෝට ඇතිනා කිල්ලෝට හුණු තියෙනවා. එක එක්කත් නැහැ ඕක නැති. ඒ හැම කෙනාම හිතනවා මම අධික කාමාධිකෙක් කියලා. Tamange දෙයට ටිකක් වැඩිපුර ලකුණු දී ගන්නවා. ඒ වුණාට මේ යන්ත්‍රය හදලා තියෙන කාමයේ සඳහා පමණමයි. කවදාකවත් හිතන්න එපා මේ මනුස්ස ජීවිතය හදලා තියෙන්නේ සිල් රකින්න ඔක්කොම භාවනා කරන්නවත් නෙවෙයි. ඒක හදලා තියෙන්නේ කාමයට. නමුත් ඒක ප්‍රශ්නයක් කරගත්තේ මනුස්සයා විතරයි. අනිත් සත්තුන් ටික ප්‍රශ්න නැහැ. අනික හැම සතෙකුටම ඔය අනවශ්‍ය නීති තර්ක නැහැ, සදාචාරයක් නැහැ, නගරබද ජීවිතයක් නැහැ. උන් ඕන විදිහට කාමික ක්‍රීඩා කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සයා විතරක්, මිනිස්සයා විතරක් මේ සල්ලිසා විවාහය හොයාගත්ත දවසේ ඉඳලා විනාසයි. මං කියන්නේ කපව යන්නේ කියලා. බුදුදහමේ පහළුණෙත් එහෙම ලෝකයකට තමයි. මනසට ආතතිය ආවේ ලේචිටත් පහසුට සල්ලි හොයාගත්තා. ලේචිටත් පහසුටත් කාම ආචාර හොයාගත්තා. එදා ඉඳලා ඉවරයි. ඉතින් අපිට කවදද පුළුවන් වෙන්නේ? ඒක පුත්‍ර ජානන්සේ දේශනා කළා තියෙනවා. සංයෝග පරිయోగ සංයෝග විయోగ පරියාය සූත්‍රය කියලා අංගුත්තර නිකායේ අටක නිපාතේ කලවන්න බැරි ගැටයක් මෙතන තියෙනවා. හැබැයි හෙලි කිරීමෙන් අපිට තේරෙනවා මේ කාගෙත් මේ ගතියක් මේ වසංගන ඉඳලා ඇති වැඩක් නැහැ. අපි හෙලි කරන්නේ වීතික්‍රමණේ වෙලා නෙවෙයි. පරිඋත් ทาน මට්ටමේ කරනවා. ඒ නිසා එමෙ හෙලි කරන්න පුළුවන් වීමම සුද්ධියක්. හෙලි කිරීමම ප්‍රශ්නට උත්තරයක්. ඒක නිසා අපි අවස්ථාව බලලා අපි කියනවා මේ වහගෙන හිටියට මේක ඇතුලේ බිම්බෝම්බයක් තියෙනවා. කොයි අතර බොප්‍රයිද දන්නේ නැහැ. එතකොට අපිට මාන්නක්කාර වෙන්න විදියක් නැහැ අපිට එතකොට මේ අනුන්ට බන කියන්න ඇහියක් වෙන්න බෑනේ. උඹ බන කියන්නේ උඹට නැද්ද කියලා අහනවනේ. දැන් මටත් තියෙනවා. ආහන් මේ වගේ අදා බෙදා ගත්තොත් මනුස්සකම පේනවා. ඒක නිසා ස්තුතිවන්ත වෙනවා. පිරිසුදු සබාවක පිරිසුදු චේතනාවෙන් අපිරිසුදු දෙයක් වුණත් කමන්නේ හෙලි කරීමේ ලොකු සාන්තියක් සිද්ධ වෙනවා. මේකට කියන්නේ free association කවුන්සලින් නැත්නම් free association කියලා. කාට හරි හෙලි ගැනීම ඕක තමයි සයිකෝതെරපි වලින් වෙන්නේ. කාට හරි හෙලි කරපු ගමන් ඕකේ තියෙන විසාඩු වෙනවා. ඒ ප්‍රශ්නේ මගින් මම නැවතුනේ හාමුදුරුවනේ. ඒකෙත් ඉතුරු ටික තියෙන්නෙත් එයාගේ ඉල්ලීමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනාව. ඔබ මොකද ඒක හැංගුවේ? මම කියන්නේ ඉස්සෙල්ලා හාමුදුරුවෝ ඉල්ලීම කරපු ගමන් පාපොච්චාන්නේට හාමුදුරුවෝ කතා කරා මම නිහඬ වුණා. මගේ දෝෂේ. මම ඒක පිළිගන්න අපි යනවා ඊගා ප්‍රශ්නයට. හිතවත් ස්වාමින් වහන්සේ මගේ කමඨහන් වார்த்தාව මිසෙය. පරයන්ක භාවනාව අද දින පැය එකහමාරක කාලයක් තුල පරයන්කය මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් ආරම්භ කෙලිමි. සිතුවිලි වර්ෂාවක් මෙන් ගලා හැලෙන්නට විය. ඒවා නොයෙකුත් විකාර රූපී සිතුවිලි වූ අතර ඒ අතර තුරේ හුස්ම රැල්ලට හිත යොමු කෙලිමි. හුස්ම රැල්ල නාසිකාග්‍රේත් පපු පෙදෙසේ උදරයේ පිම්බීම හැකිලිම මගිනුත් නිරීක්ෂණය කළ හැකි විය. මෙම පපු පෙදෙසේ චලනයට හිත යොමු කෙලිමි. එසේ කිරීමට හේතුව වූයේ පෙර පර්යංකවලදී නාසිකාග්‍රයෙන් ආරම්භ කර හුස්ම තුනී වෙන තෙක් බලා සිට හුස්ම වරහන් තුල පිම්බීම හැකිලිම පපු පෙදෙසින් හෝ උදරයෙන් නැවත ප්‍රචලිත වන්නට පටන් ගන්නා බැවිනි. මුලදී ඒ පිළිබඳ අමනාපයක් පැවති නමුත් පෙර කමටහන් සුද්ධ කිරීම මගින් දැනෙන අරමුණට සතිය පවත්වීමට උත්සාහ කරමි. මගේ ප්‍රශ්නය මෙලෙස හුස්ම වරහන් තුල පිම්බීම හැකිලිම දැනෙන දැනෙන තැනට අවධානය යොමු කිරීම නිවැරදිද? එය අරමුණ ගෙවීමට බාධාවක් නොවන්නේද? වරහන් තුල මට එය බාධාවක් ලෙස සිතේ. নমස්කාර පූර්වකව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. අපි පළවෙනිම ලන්සුවේදී ඇඟේ කොහේ තිබ්බත් කමක් නැහැ. ඒක උදරේ පෙන්නුනත් නාසිකාග්‍රේ පෙන්නුනත් අපි කය ඉස්සලා මුළු ලෝකෙන් සහ අරණ්‍යයෙන් වෙන්වීම සඳහා කය අරමුණු කරනවා. කය ඇතුලේ කීකරු වුණාට පස්සේ තමයි ඒක වැඩියෙන්ම හැදිරෙන තැනට හිත යොමු කරන්නේ. ඒක උදාහරණයක් කියනවා නම් ඉඳගෙන ඉන්නකොට උඩුකයට හිත දාලා යටිකය අමතක කරලා දානවා. උඩුකයෙත් බලනවා වැඩියෙන් වැඩ වැඩ කරන්නේ උදරයේද නැත්නම් නාසිකාග්‍රේද කියලා වැඩියෙන් දැනෙන තැනට හිත තියලා උඩුකයෙත් ඊටු ටික අමතක කරනවා. අමතකලෙන් හුස්ම දැනෙන තැනට නැත්නම් බිම්බි මහැකිලිම දැනෙන තැනට විතරක් හිත තියාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රසවාසයේ වෙනස පිම්බීමේ ක්ලෙමෙන්ස බයන ප්‍රතිකාර ක්‍රමයෙන් මෙයා ඒකාග්‍ර කරන මිසක් ගන්නකොටම කෙලින්ම එක තැනටම යොමු කරන්න හදනවා කියන කෙන දුන්න ගත්ත ගමන් හරියටම තිතට විදියන්නේ තිතට විදින්න අහ ගන්නවා. එහෙම කියන්න බෑ. අඩුවන්නේ ටාගට් ලෑල්ලට වෙඩි තියලා වෙඩි තියලා විදලා විදලා තමයි පස්සේ පුරුදු කරලා පුරුදු කරලා හරියට තිතට තියන්න බලන්න. නිසා කය ඇතුලේ තියෙන තාක්කල් Tamanගේ භාවනා සාර්ථකයි කියලා ඒක හොඳට පුරුදු කරන්න ඒ සැකය දුරු කරගන්න. එතකොට ඉදිරියට ඉස්සරහට ගරු ස්වාමීන් වහන්ස මෙය මාගේ තුන්වන භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාව කරන විට වම දකුණ ලෙස මෙනෙහි කර ටික වේලාවක් සක්මන් කිරීමෙන් පසු පායට දැනෙන ස්පර්ශය කෙරෙහි අවධානය යොමු වේ. පායට දැනෙන තදගතිය, මොලොක් බව, සීතල උණුසුම ගැන අවධානයෙන් සක්මන් කරමි. මෙහිදී වම් පායේ පතුලේ වැඩි ප්‍රමාණයක් දකුණු පතුලට වඩා පොළවේ ස්පර්ශ වන බව දැනේ. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට නිදිමත ගතියක්ද දැනේ. තවද සිතුවිලි වරින් වර පැමිණියද පාදයට අවධානය නැවත ගත හැකිය. සමහර විට සිතුවිලි අතරින්ද සක්මන දෙස බැලිය හැකි බව දැනේ. පරයන්ක භාවනාවේදී කයට සිතගෙන මම දැන් මෙතන ලෙස මෙනෙහි කර ඉබේ වැටෙන හුස්මට අවධානය යොමු කරමි. බොහෝ වේලාවට සියුම්ව ආශ්වාස හා ප්‍රශ්වාස දැනේ. ඒ දෙස බලා සිටින විට නාස්පුඩු පමණක් කම්පණය වන බවක් දැනෙන අතර හුස්ම රැල්ලේ වෙනස නොදැනීයයි. යම් කිසි සුවදායි එසේ නැත්නම් කිසිත් නැති චිත්‍රයක සිටින බවක් ටික වේලාවකින් දැනේ. ඒ අතර සිතුවිලි නොසිතින නොසිතන සමහර දේවල් පැමිණ ගැස්සී නැවත හැරුණා වගේ දැනේ. නැවත හුස්ම රැල්ල සියුම්ව දැනේ. මෙසේ සිතුවිලි සැරින් සැරේ පැමිණ පැහැදිලිව තියෙන තැනක් පසු කර යනවා. සමහර සිතුවිලි බියක්ද ගෙන දේ. ගරු ස්වාමීන් වහන්ස මාහට අනුකම්පා කර ඉදිරියට භාවනා කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි අර ඊයේ කිව්වා වගේ අර අරමුණු අතර <coughs> වෙනස්කම් අඩු වෙලා සම වුණාට පස්සේ ඒව අතර හිත නිකන් අතරමං වෙනවා. හරියටම අරමුණ දැනන එකේ සටහන් ආකාර දකින්නකොට හිත හරියට දන්නවා මෙතනයි තියෙන්නේ කියලා ඒ මත් වෙන ගතියකට එනවා. ඊට පස්සේ බලනකොට අරමුණ කිසිත් ඒ කියන්නේ අරමුණ සියල්ලම සද්ද වේදනා හිතවිලි මූල කර්මත්තන ඔක්කොම තියෙනවා කියන එක සියල්ල සමානයි කිසිත් නැහැ කියන தත්ත්වයට වගේ යනවා. ඒ අතර මොකක්වත් නැහැ වාගේ. ඒ කියන්නේ මොකක්වත් තෝරන්නේ නැහැ. ඉතින් ඒ ඒ මට්ටම් අරමුණක් සම්බන්ධව මෙනෙහි කරන හිත පවත්තන මේ සම්බන්ධතා මට්ටම් යනවා ආපහු වෙනවා ආපහු යනවා ආපහු වෙනවා ඉතින් අපිට ඒක නැවත නැවත තහවුරු කරගන්න හොඳට වෙලාව ලැබෙනවා හැබැයි අර අභාවිත මනස එක්ක ගොරෝසු එකට ප්‍රිය කරනවා නොතේරෙන එකට අප්‍රිය කරනවා නැත්නම් මධ්‍යස්ථ එකට ප්‍රිය කරනවා ගොරෝසු සීම් දෙකට අප්‍රිය කරනවා තමයි සියුම් දෙයට ප්‍රිය කරනවා ගොරෝසු මධ්‍යස්ථ අප්‍රිය කරනවා අන්නේ තේරීමක් නැතුව වර්ගීකරණයක් නැතුව මේ සියල්ලටම හේම ස්වභාවිකව යන්න දුන්නොත් ඒක නිකන් ඔර්ලෝසු බට්ටික් වගේ තමයි. එහාට ගියොත් මෙහාට එනවා. මෙහාට ගියොත් එහාට එනවා. ඉතින් ඒ හැම වෙලාවෙම දෝලන කාලය සමානයි. ඒකත් කෙලින්ම තඳා පැවතින ඔර්ලෝසු බට්ටගේ දිගේ යනවා තමයි. දිග ප්‍රමාණය අනුව කොච්චර එහාට මෙහාට ගියත් දෝලන කාලය සමානයි. ඒ නිසා මේ චක්‍ර හැම එකකම උගන්නන ප්‍රමාණය එකයි. නමුත් අර යෝගාවචරයා තමහරෙව්ව ජාග්‍රහණ කියලා පිළිගන්නවා සමහරව ආදියාදු කියලා පිළිගන්නවා. එහෙම ලියනකොට කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ එහෙම තෝරන්න එපා. සිද්ධ වෙන දේ නම් කරන දේ නෙවෙයි සිද්ධ වෙන දේ නම් ඒ දේවල් මනින්න එපා. ඒව සිද්ධ වෙන්නේ න්‍යායයකට අනුව න්‍යාය තීරුම් ගන්න අදහසින් ගොරෝසු මධ්‍යස්ථ සියුම් කියන තුනටම නිසිනින්දේ පිල්මාරු කරන්න ආරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අප නිවන් දකින්නේ කෙලෙස් කැපීමකින් නොව කෙලෙස්වල දුර්වල ස්ථානයට පහර දීමෙන් බව ඔබ වහන්සේ පළවෙනි දින ධර්ම දේශනාවේදී සඳහන් කරන ලදී. එහෙත් අප සිතෙහි ස්වභාවය නිවැරදිව වටහා ගත යුතු බවද දේශනා කරන ලදී. මාගේ සිතෙහි ස්වභාවය සිතවිලි කෙරෙහි යොමු වීම බව පැහැදිලිය. ශබ්ද හෝ අනෙක් අරමුණු සතිය වැඩිවීමට විශේෂ බාධාවක් නොවේ. එසේම අරමුණු නොමැති තැනට අකමැති බවකුත් අරමුණු ඇති තැනට කැමැති බවකුත් අත්විඳින්නෙමි. මේ බව හඳුනාගත් පසු කෙලෙස් වල දුර්වල ස්ථානයට පහර දෙන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඒක බුදුරජාණන් වහන්සේ විසඳහන් කරන්නේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මහන්නේ මේ ආසව ධර්ම දන්නවනම් දැක්කානම් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා දැන් දන්නවා මගේ හිත හිතවිලි බහුල හිතක්. මගේ හිත විවේකයේ හිස්තැනට බය හිතක්. අරමුණු වලට කැමති හිතක් කියලා දැන් දන්නවා. මේ දැනීමම ඒ කෙලෙස් කපලා දාන. ඒක සාමාන්‍යයෙන් කවුරක්වත් හිතන්නේ මේ කෙලෙස් දැනගත්තෙන් පමණින් කැපෙනවයි කියලා. ඒකට පුංචි පාඩමක් තියෙනවා. අපි අනිස්කෝලන කාලේ තුනේ පන්ති වගේ පොතක තියලා තිබුණේ <clears throat> තීච පන්තියට ඇවිල්ලා අහනවා තුනේ පන්ති ළමයිගෙන් ලෝකේ තියෙන බරපතලම විස බීජ නාශකේ මොකක්ද කියලා. කවුරුත් දන්නේ නැහැ. ඒකන සූර්යාලෝකය. ඕනම දෙයක් සූර්යාලෝකයට දාන්න ඒකේ තියෙන විස බීජ නැති වෙලා මෘතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරු වෙනවා. හෙලි කරොත් කෙලස් නැහැ. එනිසා අපි කරන්නේ ගේ මුලේ තියෙන කුණුයි ඕනම දෙයක් සූර්යාලෝකයට දාන්න දාපු ගමන් කොම්පෝස්ට් වෙනවා. ඉතින් ඒක බුදුජානසයේ දේශනා කරලා තියෙනවා. ඔය ත්‍රිපිටකේ පොත් කියවනවා නම් ඉස්සල්ලා හැම පොතේකම පළවෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා බරණ්ඩුක සූත්‍රය කියලා එකක්. ඒකෙදී කියලා තියෙනවා තථාගතප්ප වේදිතෝ භික්ඛ වේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චානෝ. බුද්ධ දේශනාව මහණෙනි හෙලි කරොත් බබලනවා වැසුනේ බබලන්නේ නැහැ. එනිසා මේ හෙලි කිරීමමයි උත්තරේ ඕකත් Taman හොයාගත් එකක්. මට ඕක වැරදි ඇති. ඒ නිසා නැවතත් බලන්න මට තියෙන හිතවිලිමද එතුව බටහිර සනිකර දර්ශනය පටන් ගත්තේ ergo cogito sum කියලා. ඔය ඩෙකාට් කිව්වා I think therefore I am. එයා දැක්කේ හිත කියන එක thinking එක විතරයි. ඉතින් ඊට පස්සේ ඒක කොච්චර පිළිගත්තද කියලා මුළු බටහිරම නොවලහ පිළිගත්තා. බුද්ධ සංසිකවයි එහෙම එකම හේතුවක් නෙවෙයි හේතු රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා එක හේතුවකට දාලා බලන්න මේකමද කියලා. එතකොට තේරුයි එක්කම ඒක කොදාතික වෙයි. එහෙම නැත්නම් අපිට ඒක විකල්පෙයි. ඉතින් ඒක දැන් ඇති කරගත්ත මේ උපමානය නැත්නම් මේ null hypothesis එක disprove කරන්න. දිගට පරිශීණය යන්න ඕනේ hypothesis එකක් දැම්මා. තමයි null hypothesis එක. දාලා disprove කරගෙන යනවා. ඒ නිසා දැන් දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ගරු ස්වාමින් වහන්ස ඊයේ රාත්‍රියේ ඔබ වහන්සේ දෙසූ ධර්මදේශනාවේ අපහැදිලි කරුණක් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේ කීවා පරිඋත්තාන කෙලෙස් නැත්නම් එක් එක් නීවරණේ ඉවත් කරන විට ඊට අදාළ වූ ධාන ඇති වෙනවා කියලා. පළවෙනි එක. මෙලෙස ධානය අනුවෙන් හැඳින්වෙන්නේ මොනවාද? දෙක. එසේ එක් එක් නීවරණයට අදාළ ධාන මොනවාද? ইහත කරුණු කොතෙක් දුරට අපගේ සතිය පුහුණු කිරීමට ඍජු ලෙස උදව් වේදයි නොදනිමි. ඒ නිසා අදාන අදාළ නම් පමණක් ඔබ වහන්සේගෙන් පිළිතුරු පතමි. තෙරුවන් සරණයි. අටට බණ අහන්න ගියාම නිින්ද යනවා ටිකක්. ඒකට ඔය වගේ දේවලුත් ඇහෙනවා. ඉතින් මං හිතන හොඳම වැඩේ මේ බණපටි ආය අරගෙන අහන්න. ඒක විස්තර කරේ ධානාංග කියලා, ධාන කියලා නෙවෙයි. ඉතින් ඒකට ඒක ධාන කියලා ගත්තාට පස්සේ ඉතින් ඇත්තම බරපතල ප්‍රශ්නයක් ඇතිවෙනවා. නමුත් කියපු දේ ඇහුවනම් එහෙම එකක් නෙවෙයි කියන්නේ. ඒ නීවරණයට සාපේක්ෂව නීවරණ නැති කිරීමට ධානාංගයක් පාවිච්චි කරනවා මිසක්කා. නීවරණ නැතිවම ධානයක් හම්බ වෙනවා කියන සරල උපමානයට යන්න අමාරු. ඒ නිසා හොඳ දේ ඒක නැවත අහන්න ඉතින් ඒක ප්‍රශ්නකින් බේරුණා ඇති මම දැනගත්තා. ඊයේ අවසාන ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. සක්මනේදී පාය ස්පර්ශයට හා එනේන අරමුණු විශේෂ සතිය පැවැත්විය හැකිය. සක්මනින් පරියංකයට ගිය පසු හුස්ම රැල්ල නොදැනුණද එවිට එන්නා වූ අරමුණු දෙස බලා සිටීම හෝ ඉන්නා බව මෙනෙහි කරමි. දැන් භාවනාවේදී සිත නින්දකට වැටෙන්නේ කලාතුරකිනි. භාවනා නොකරන වේලාවල ඉඩලද විට ඔබ වහන්සේගේ බණ අන්තර්ජාලය හරහා අසමි. ඔබ වහන්සේ වෙනත් වැඩක වෙනත් වැඩක් කරමින් බණ අසන විට එය ඇහෙන බන ලෙසද ඒ සඳහාම සැදී පැහැදී ඇසීම අහන බන ලෙසද වෙන් කරයි. මම නිතරම වැඩක් කරමින් බන අසන්නේ බන ඇසීමට පමණක් හිඳගතහොත් විනාඩි 10ක් වැනි සුළු කාලයකදී සිත සැහැල්ලු තත්වයකට පත්ව නින්දට වැටෙන නිසාය. ඊයේ ධර්මදේශනාවේදී සඳහන් කළ තීන මිද්දේ මගහරවා ගැනීමට විතක්කේට හිත නැංවීම භාවනාවකින් තොරවන මෙවැනි අවස්ථාවකදී යොදාගත හැකියි. සාමාන්‍ය ජීවිතයේ මතුවන කාමසිතුවිලි, ද්වේෂ, තරහ, පශ්චාත්තාප එන විට ඒවා හඳුනා ගැනීම තුලින් ඉවත්වන හඳුනා ගැනීම තුලින් ඉන් නැතිවන ආතතිය අවම කරගත හැකිය. නමුත් නිදිමත හා සැකේ එන විට ඒ තුලින් දේශය හා පශ්චාත්තාපය මතුවන බව දනිමි. නමුත් ඒ පිළිබඳ ආතතිය අඩු නැත. ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ගයක් හෝ උපදෙසක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විතක්කයයි නිදිමතයි නම් තම තාලේ දාන්න බෑ. නිදිමත පිළිබඳව දැනගන්නටත් වැඩිය නිදිමතේ පූර්ව ලක්ෂණ දැනගන්න ඕනේ. නිදිමත පහළ වේගෙන එනකොට <clears throat> පුබ්බ නිමිති පහළ කරලා නිදිමතේ. ඒ කඩන්න පුළුවන් පුබ්බ නිමිති අවස්ථාවේදී පූර්ව ලක්ෂණ අවස්ථාවේ නිදිමතට එනකොට පමණයි. ඒ නිසා කියනවා බොන මිනිසෙකුට උපදෙස් දෙනවා නම් බොන්න ඉස්සල්ලා දෙන්නේ කියලා. විවට පස්සේ කිව්වට වැඩක් නැහැ. ඒ වගේම නිදිමත ගැන කටයුතු කරන නිදිමත එන්නේ ඉස්සෙල්ලා කටයුතු කරන්න. එතකොට ඒක ලීසි. ඒ නිසා ඒක පූර්ව ලක්ෂණ දැනීමෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ සැකයට තියෙන්නේ මොන දෙයක් හරි වෙච්චාම මම මේ බුදුහාමුදුරු කියපු දේ ඉන්නේ කරන්නේ. වැරදුනත් කමක් නැහැ කියලා සද්ධාවෙන් කරගෙන යෑම තමයි ඒකට කරන්න තියෙන්නේ. ඒක සද්ධාව ප්‍රතිපක්ෂ වෙනවා. නිදිමත නම් ප්‍රශ්නේ නිදිමත පූර්ව ලක්ෂණ නැතුව කවදාවත් එන්නේ නැහැ. අන්නේ පූර්ව ලක්ෂණට අපි කැමැත්තක් තියෙනවා. අන්නේ කැමැත්ත නිසා නිදිමත කකුල දාගන්න ගිය ඇතුළට. අන්න ඒ කැමැත්ත පොඩ්ඩක් අල්ලගන්න පුළුවන් නම් අපිට තේරෙවි. ඒකට ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි අප්‍රමාද. මොකද ඊයේ ප්‍රශ්න ඊයේ ප්‍රශ්න ඉවරයි. ඔව්. තව කීයක් තියෙනවද? අද 13යි. අයික්මන් කර මේක්මන් කරපො දැන් අද අද බලමු අපි මැරතන් එකක් දීලා. මාන්සිද? වතුර එකක් ගෙනත් දෙන්නේ. කවුරු හරි අනුකම්පාවක් කරපල්ලා කොහොමද? මට විතරයි වතුර ගෙනත් දෙන්නේ. මගෙත් වතුර බෝතලයක් තියෙනවා. තියෙන ආයන. එහෙමනම් කමන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද දින දහවල් පරයන්කේ සිට ආශ්වාස ප්‍රශ්වාසයේ සතිමත් තුනි. නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාස දැනීම ඊතා පැහැදිලි ලෙස දැනුණු බව හඳුනාගතිමි. මේ දැනීම හොඳින් ප්‍රකට වනසේ අරමුණේ තර්මක වේලාවක් සිටියමි. බඩ ප්‍රදේශයේ පිම්බීම හැකිලීමත් මේට අනුරූපව සිදුවන බව හඳුනාගතිමි. ආශ්වාසයේ නාසිකාග්‍රයේත් හටගත් සැනින් බඩේ පිම්බීමත් සමගම ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාත් ආශ්වාසයේ ප්‍රශ්වාතයට ඇකිලීම මගින් නාසිකාග්‍රයට තල්ලුවන බව දැක හඳුනා ගතිමි. මෙය ඊතා වේගවත් සිදුවීමකි. මෙම ආශ්වාස ප්‍රශ්වාස එකතුව මුළු ශරීරයේම ආශ්වාස ප්‍රශ්වාස ඒකකයක් මෙන් විය. එම ඒකකය ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව අත්දැක්කෙමි. එකවර සිදු ආශ්වාසයක් සමග මෙම ඒකකය නැති විය. වලාකුළු කැඩී යනසේ පෙනී යන අඬ අඳුරු තත්වයක් විය. පෙර දින ශරීර මායිම් දැකිය නොහැකි වූවා මෙන් නොව ආශ්වාස ප්‍රශ්වාස අරමුණු නැති වී නැවත පැමිණියා මෙන් නොව සතුටක් හෝ බයක් බයවීමක්ද නැත. එය නැවත පැමිණියේද නැත. මාගේ ශරීරයේ තිබෙන බවක් නොදනී. මන්ද ආශ්වාස ප්‍රශ්වාස ඒකකයේ ගැන පමණක් අරමුණු වූ නිසාය. අවට අවටින් පිරිස නැගෙන ශබ්දේ නිසා මටද ඇස්සැරීමට අවශ්‍ය වූද ඇස්සැරීමත් ශරීරයේ ශක්තිමත් කර ගැනීමත් මා තුලින් වෙරදැරීමකින් කරන්නට සිදුවිය. අන් අය නැගිට ගිය නිසා මට අකමැත්තෙන් නුවද නැගිටින්නට සිදුවිය. මාගේ භාවනාව වැරදි මගට ගමන් කරනවා නම් ඒ බවද මෙලෙස ඉදිරියට කරගෙන යා යුතු දැයි පහදා දෙනමින් নমස්කාර පූර්වක ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේ කියන අර මේකේ සීමාවල් නැති වෙගෙන යන්න පටන් ගත්තට පස්සේ මායිම නැති වෙන්න පටන් ගත්තට පස්සේ අපේ ආතතියට ඉන්න නැතුව ඉන්න බැරුව යනවා. ආතතිය තියෙනවා සීමා මරියාදවල් දාගත්ත කෙනාට විතරයි. ඒ නිසා ඔක පුළුවන් තරම් දී වෙන්න අරින්න. ඔක හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකට අනුග්‍රහයක් වශයෙන් කරන්න තියෙන්නේ මේ රෙගියුලරි ඒ විදිහට දිගටම සද්ධායෙන් ප්‍රැක්ටිස් කරන එක තමයි. උනහතුටියක් දෙන්න. දෙවැනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස මා පර්යංකේ ගත කරමින් සිටි සිටි ඉඳගත් සැනින් හුස්ම සංසිඳී ගොස්ය කිසිම අරමුණක් නැති ස්ථානයක මා සතුටින් බොහෝ වේලාවක් ගත කරයි සතුටු වූයේ මෙම ස්ථානයේ කිසිම ක්ලේශයක් නැති බව හැඟුණු බැවිනි ඔබ වහන්සේ සඳහන් කළ පරිදි no object evenly suspended attention හුඟ වේලාවකට පසුව සිත යම් සිතවිලි වල තරණය කරන අයුරු මට හසු විය. වෙන වේලාවක නම් මෙම සිත කණෙන් ඇදගෙන විත් සිත කණෙන් ඇදගෙන විත් අරමුණ තැබීමට උත්සාහ කරනු ඇත. එහෙත් අද මේ සිත පිනුම් පනින දෙස බලා සිටීමට සිටුනි. සිත මා කලකට මා කලකට පෙර නැරඹූ චිත්‍රපටයක අනුවේදනීය දර්ශනයකට ගියේය. එම දර්ශනය නරඹමින් සිටින විට එහි සිටි සුරූපී නිලියකට මගේ අවධානය යොමු විය. ඉන්පසු වෙන චිත්‍රපටයකට මාරු විය. එය සතුට දනවන එකකි. නැවත නිලිය එයි. ඇය සතුටිනි. ඇගේ අඟපසඟ වෙත මාගේ අවධානය යොමු විය. මා මේ සිතුවිලි මාලාවේ මූල වූ ක්ලේශය හඳුනා ගතිමි. ඒ රාගය ලෙස නම් කළෙමි. එවිටම මෙම දර්ශනය වියකී ගොස් සුදු එලියක් තිස්විය. නැවත ආශ්වාස ප්‍රශ්වාසය කෙරේ අවධානය යොමු විය. ගරුතර ස්වාමින් වහන්ස මෙම ක්‍රමවේදය නිවැරදිද? මගේ භාවනාව ඉදිරිපත් කරගෙන යාමට ඔබ වහන්සේගේ ඔවදන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට බාහිර කෙනෙක් හෝ උපකරණ හෝ සමීකරණ නැතුව Tamanටම කරන්න පුළුවන් නම් මේ මතුවෙන්නේ රාගේ තමයි කියලා ඒක තමයි ඉතින් ගැලුම්කාරයක්. ඔක ඇකිලේ රජුලන්ගේ නඩු තීන්දුව තියෙන නිලියක් යනකොට කලේ අඹනකොට කලේ කට ඇද වෙනවා. ඒ නිලිය දිහා බලන්නේ කලේ අඹන්නේ. ඉතින් ඊට පස්සේ දිග නඩුවක් යනවා. ඒ වැරදිකාරයට පෙන්වන්නේ නිලිය තමයි. මගේ හිතේ තියෙන කඩප්පුලිකම පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක දැක ගන්න පුළුවන් නම් පරෝපදේශ රහිතව ඒක දැකීමෙන් අපිට සාන්තියක් තියෙනවා නම් අපිට තියෙනවා ගැළවෙම තියෙන්නේ ඇතුලේ. බුදුරජාණන් වහන්සේ ගාවවත් ගැළවුම්කාර දෙයයන් වහන්සේ ගාවවත් කරෝපින් වලවත් නෙවෙයි. එතනම නියපොත්තෙන් ගණන් පුළුවන් වෙලාවයි කඩා ගන්න එකයි තියෙන්නේ. නිසා මේ ක්‍රමයේ හරි හැබැයි අත්දැකීම් අධිකම් වේද තියෙනවා නැවත නැවත කරලා බලන්න. තුන්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට ගිය පසු ඉන්නා බව දෙස හෝ දෙස හෝ එන යන අරමුණු දෙස බලා සිටිමි. මෙවිට කයේ දැනෙන වේදනා, දරත ගති, දුක් වේදනා ලෙසත් ප්‍රීතියක්, සුඛයක්, සැහැල්ලුවක් දැනෙනකොට එය සැප වේදනාවක් ලෙසත් වෙන්වේ. නම් එක පළවෙනි එක නානත්ත් සංඥාවේදී ඔබ වහන්සේ පවසනවා වේදනාවේ ඇති පැති දෙකක් ගැන සැප වේදනාවට කාමරාග අනුසය හා දුක් වේදනාවට පටිග අනුසය ඇති බව. මෙතනදී කියනවා within quotes වේදනාවට නොදකින් නොදකින් නොකියා වේදනාව ලේපිට වද දෙද්දී දනින් දකින්න කියලා. මේ අවස්ථාව උදාහරණයකින් පැහැදිලි කර දිය හැකිද? භාවනා කළත් නොකළත් මම නිතර වේදනාව විඳිමි. සිත කයේ ඇති බව පමණි සතුට. වේදනාවට ඇතිවන පටිගය සඳහා පිළිසරණක් පතමි. දෙවැනි ප්‍රශ්න දෙවැනි සෙක්ෂන් පැමිණි දුක පැණි රසයි ලෙස මුළු සිහියෙන්ම සිතින්ම නොකියුවත් දුකක් කරදරයක් ආවිට මේ තමා ලබා උපන් හැටියයි සිතමි. දුකක් නැතිවීම සැපයක් ලෙසත් දුක සැප දෙක අතර අදුක්කම සුඛයේ ඇති බවත් වැටහි. භාවනාවේදී අපි කිසිත් නැති හිස් බවකදී අත්දකින්නේ මේ අදුක්කම සුඛයද අදුක්කම සුඛයේ සොයන සුළුව දිනචරියාව සකස් කර ගැනීම සම්මා ආජීවයයි ලෙස හැඳින්වීම සාමාන්‍ය ජීවිතයට අදාළව යොදාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එක තැනක අහනවා ඒ විදිහට ලේපිට ඒ දුක තියෙද්දී ඒක දිහා බලනින්නේ කොහොමද කියලා ඉතින් අපිට ඉස්සලා කියපු විදිහට ධනිස වේදනා වගේ එනකොට අපිට වේදනාවේ තියෙන නුරුස්නා ගතිය නිසා නැත්නම් පටිගය නිසා ඒ වේදනාව නැති වෙච්ච තැනක එන්න තියෙන සැප කවදාකවත් අපි දකින්නේ අපි දකින්නේ වේදනාව විතරයි. ඒ වේදනාව හැම වෙලාවෙම ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ එන සැපේ අපි දකින්න බෑ මොකද හිත පටිගයෙන් ආතුර වෙලා තියෙන්නේ. ඒ නිසා හැම වේදනාවක්ම ඉවර වෙනවා. ඉවර වෙනකොට තියෙන ආතල් එක ජොලිය කදාකත් අපි වාර්තා කරන්න. අපි ලෙඩක් සුව වෙනකොට දැනෙන පහසුවක් තියෙනවානේ. අන්න ඒක දකින්න බැරි මේ පටිගය නිසා. ඒ වගේම අහනවා මේ අදුක්කම සුඛය කියලා. ඒකට සමාන වචනයක් තියෙන උපේක්ඛා කියලා. ඉතින් මේ දෙක අතර වෙනසක් පෙන්වනවා සරුවචන් වහන්සේ. තුන්වෙනි ධ්‍යානයේ ඉඳකොට උපේක්ඛාවත් හතරවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යානයේ ඉඳකොට අදුක්කම සුඛයකුත් වගේ කියලා මේ දෙකේ අර්ථ ඡායාවක් පෙන්වනවා. ඉතින් ඒක නිසා අන්ත දෙක අතහැරියොත් දැඩි කාමේසා දැටි ද්වේෂය අපේ හිත සැරිසරන්නේ මධ්‍යම ප්‍රදේශයේ තමයි. ඒ මධ්‍යම ප්‍රදේශය නීරසයි. මධ්‍යම ප්‍රදේශයේ ඒකාකාරයි. අනතුරුදායකයි වගේ. අසරණයි වගේ මේ සියලු ලෝකයාම රස විඳින්න යනකොට මම නිකන් මේ පාළු ගතියට කුම්මැහි ගතියට නුස්නා ගතියට කැමති වෙලා දෝ කියලා ඒකට අකමැත්තක් තියෙනවා. ඒ නිසා සම්මා ආජීවය සකස් කරනකොට ඒ නටන කියන අයත් එක්ක සලපලා ගලපලා යන්න එපා. අන්තවලට ගියාම නේ අති අන්තවලට යන්න එපා. පුළුවන් තරම් මධ්‍යස්ථ ප්‍රමාණයෙන් කටයුතු කරන්න යනකොට නිතරම තමයි තේරෙන්නේ පාළුවක්. ඒ පාළුවට තමයි හුදකලාව කියලා කියන්නේ. ඉතින් හුදකලාව මුල් කරගෙන ජීවත් ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කලින් අවස්ථාවක සඳහන් කළා රූප සංඥාව ගෙවුණු පසු අවශ්‍ය නම් අරූප සංඥාවලට සිත දියුණු කළ හැකි බව. පළවෙනි ප්‍රශ්නය මා පරයන්කේ වාඩි වූ සැනින්ම මගේ සතිය සීමා රහිත වේ. අවශ්‍ය නම් ශරීරයේ දෙස බැලිය හැක. රූප සංඥාව අසුවන්නේ ශරීරයේ කම්පනය ভাইබ්‍රේෂන් පමණි. එයද නොපවති. මේ දිනවල මම බොහෝ විට පරයන්කේ සීමා රහිත සතිය දෙස ඔහේ බලා සිටිමි. සමහර වෙලාවට පමණක් අදිෂ්ඨාන කොට මාර්ගඵල සමාපත්තියේ ටික වේලාවක් සිටිමි. වාඩි වී ටික වේලාවකින් මට නුපුරුදු සුවඳ දැනේ. within quotes මෙම භාවනා නොකලද සාමාන්‍ය ජීවිතයේදී දැනේ. එසේම ඔහේ සතියෙන් බලා සිටිද්දී මගේ සිත සමහර වෙලාවට එක දිශාවකට ඇදීගෙන ඇදීගෙන යයි. මෙය බොහෝ විට ප්‍රභාවත් සහ අපහැදිලි හැඩතල සහිත කවාකාර දර්ශනයකි. එය තුල අපහැදිලි සටහන් ඇත. එය මගේ නොවේ මගේ නොවේ මගේ නොවේ කියා නැවැත්විය නොහැක. මේ අරූප සංඥාව දැනීමක් දැයි කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. දෙවැනි ප්‍රශ්නය මේ දිනවල මා මුළු දවසම භාවනා කළද මගේ සතියේ හෝ සිතේ කිසි වෙනසක් නොදැනේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය මමමය. උපාදාන වූ සිතිවිලි එකක් දෙකක් ඇත. ගරු ස්වාමීන් වහන්සේ මෙම මාර්ගයේ දියුණුවකට උපදෙසක් ඇතොත් පවසන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මේ රූප සංඥාව ගැන කතා කරාට අරූප සංඥාවක් කියන එකක් එච්චරම ඩිෆයින් වෙලා නැහැ. නමුත් මේ රචනයේ ලියවිලා තියෙන්නේ මේ අරූප සංඥා කියන ಪದේ මුල් කරගෙන ඒක නිසා රූප සංඥා නැති තැන අරූපේ තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඒක ඒක සංඥා කරන්න බැරි ගතියක් තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා අරූප සංඥා කියන ಪදේ හොඳට ඩිෆයින් කරන්න යන්නේ. එතකොට මුල් රචනය ඒක මත පදනම් වෙලා ලියවිලා තියෙනවා. දෙවෙනි එක යම් තැනකදී Tamanට වැටහෙනවා නම් වෙනස් වීමක් නැති දෙයක් හරියට කියනවා නම් වෙරළෙදී රැල්ල ඉහළ පහළ යන වෙනස් වීමක් තියෙනවා. සිතිජේ එක ගානටමනේ තියෙන්නේ. ඒ වගේ එක දිගට ගියා නම් ඒ කියන්නේ සංස්කාර ගතියක් තියෙනවා නම් උඩපල්ල පනිනවා. සංස්කාර ගතිය අඩු වෙන්න අඩු වෙන්න ඒක ෆ්ලැට් වෙනවා. එතකොට හරි නීරසයි. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක එක ගානට එහෙම යනවනම් අපි හිතා ගන්න තියෙන දැන් මගෙන් නෑ මේක අවසන ගතියක්, කුප්පන ගතියක්, කෙලස් ගතියක්. පුළුවන් තරම්කේ එහෙම tempත් වෙන්න ආරින්න. ඒක සමාහට සතිය කියන්න පුළුවන්, භවය කියන්න පුළුවන්, මැරෙලා නැති බව දැන ගන්නවා කියන්න පුළුවන්, නිින්ද ගිල නැති බව දැන ගන්නවා කියන්න පුළුවන්. නැත්නම් අතීතයටපත් වෙලා නැහැ කියලා මේ එක දිගට යන ෆ්ලැට් එකක් තියෙනවා. ඒක තමයි මේ චිත්‍රය අඳින canvas එක. canvas එක දැක්කොත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙන දැන ඉන්න බැරි කම්මැලිකම නිසා. ඒ කියන්නේ ඉන්න පුළුවන් නම් වැඩි වෙලාවක්. ඒ කියන්නේ මැචියුරිටි එක ඇවිල්ලා. දිගටම බලන්න ඔය කවුරු මොන නාටකම නටලා ගියත් වේදිකාව දිහා බලනින්. මොකා නැටුවත් කමක් නැහැ. වේදිකාව දිහා බලනින්න ඕනේ නටන එක නටපු දාවයි. තමයි නැත්තම් කැන්වස් එක දිහා බලනින්න. නැත්තම් වෙරළට ගිහිල්ලා සිටිදේ දිහා බලනින්න වගේ. ඒක තමයි අපි දිනු කරන්න ඕනේ. එතකොට කවුරු මොන જાති නැටුවත් තමන් තමන්ගේ චිත්තසංතානයේ පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා කියලා කියන්න පුළුවන්. මේ දිගටම මේකම අපි කියනවා මේකට අනුග්‍රහ කරනවා කිය. ගෞරවණීය ගෞරවණීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආනාපානය සංසිඳුණු පසු නිතර ඇඟ කිලිපෝමින් නොඑක් ආලෝක සහ රූප විපරිණාමය වෙමින් පෙනේ. ඉන්පසුව අරමුණු රහිත ස්වභාවයක් සුළු කලකට පවතී. එක්වරම දනහිස් පොළවේ ගැටෙන මැණික් කටුව සහ විලුඹ ප්‍රදෙස්වල තදබල වේදනා අරමුණු වේ. වේදනා ඉවසාගෙන නිරීක්ෂණය කළ විට එම වේදනා සටහන් මන්නේ එක්වරකට එක් ස්ථානයකින් පමණක් බව පෙනිනි. මෙය රූප හා නාම කොටස් එක්වීමේ ක්‍රියාවලියක්දයි නිගමනය කෙලිමි. එසේ නිගමනය කිරීම යෝග්‍යද? යෝග්‍ය නම් ඒ හනහා පටිච්ච සමුප්පාදය තුලට පිවිසීම සුදුසුද? පසුව සතියෙන් යුතුව ඉරියව්ව මාරු කෙලිමි. ඉන්පසුව අලුත් ඉරියව්වටත් මේ අතවරක් නැති පෙළීම තව මොහොතකින් ඇතුල්වන ඇතුල්වන බව සිතුණු විට මා දකින්නේ දුක්ඛ සත්‍යයේ පැතිකඩක්දයි ප්‍රශ්නයක් ඇති වුණේ. මා සිතනා හෝ වටහා ගන්නා විදිය නිවැරදිදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය ඉතියා මාරු කරත් නැතත් ඔය පෙළෙන ගතිය තවන ගතිය එක චිත්තක්ෂණයක්වත් නැති නේ. හැම වෙලාවෙම තියෙනවා. ඉතින් අපි අර අඟුරට අත පිච්චිනවට අතින් අතට මාරු කරනවා. දිගටම පිච්චෙනවා. ඒක බාරගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඉරියව් මාරු කරමින් බාරගත්තත් එකයි, ඉරියව් මාරු නොකරමින් බාරගත්තත් එකයි. ඒ බාර ගැනීම ઈચ્છාබංගත්වයක්වත්, පරාජය බාර ගැනීමක්වත්, නෝන්ජල්කමක්වත් නෙවෙයි. ඉතින් එතනකන් එතෙන් යනකන් අපි එක එක දහංගට දානවා. කොයි දේ දැම්මත් ඕක තමයි. ඒ නිසා ඒක බාර ගන්න තරම් පෞරුෂත්වය හැදෙනකන් ওই විදිහට ඉදිරියට යන්න බෑ. කවදා හරි බාර ගන්න වෙන බව නැත්තම් සත්‍ය අවබෝධ කරන්න වෙන බව තේරුම් අරගන්න. කරු ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය ගෙවි ගොස් මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමි. සියලු දැනීම් යන එන බවත් උපේක්ෂාවෙන් බලා සිටිමි. සිතුවිලි කලාතුරකින් එන යන බව පෙනේ. මේ තත්වයේදී කර්මඵල විපාක ඇතිවන අයුරු කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. දෙවැනි ප්‍රශ්නය මේ తত্ত্বය මැරෙන මොහොතට ගත්තොත් කොහේ ඉපදේද කියා තේරුම් කර දෙනමින් ඉල්ලමි. ගරු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය වගේ පදනම පිටිය වේදිකාව සකස් කරාට පස්සේ කොයි කෙනා ඇවිල්ලා නැටුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman දැනගන්න ඕනේ කර්මයක් කරදරයක් සැපක් දුකක් ආවත් එnde ඉස්සෙල්ලත් සතිය පස්සෙත් සතිය නම් ඒ මොනම දෙයකවත් වෙන බලපෑමක් එන්නේ අපිට උපරිමයේ කරන්න පුළුවන් වෙන්නේ ඒ වේදිකාව පිටිය සකස් කළ දෙන එක තමයි. මරණ මොහොතේදීත් අපිට පුළුවන් නම් ඒ ධනත් නැති ඍණත් නැති 0 මට්ටමින් තියාගෙන ඉන්න ඒක ඔලිම්පික් දිනවලට වැඩිය අමාරුයි. ඒක නිසා පුළුවන් ද උත්සාහ කරන්න මම කිව්වට මට සැකයි මැරෙයිද කියලා. මැරෙන්නේ නැහැ බොරුව කරන්න. එනතම් මේකේ තියලා පොඩ්ඩක් මැරලා බලන්න. එච්චර තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ උඩුකය ඉහළ පහළ යාමයි. ඉහළ පහළ යෑම අවබෝධ වන්නේ එම ක්‍රියාවත් සමග ඒ මොහොතේ දීමය. එය නිරීක්ෂණය බාධාවකින් තොරව භාවනාව පුරා දිගටම කළ හැකිය. වරින් වර සිතවිලි පැමිණියද ඒවා භාවනාවට බාධා නොවේ. within brackets අද උදේවරුව භාවනාව පුරා සිත ඉවත ගියා. කියා මෙනෙහි කිරීමට සිදු වූයේ දෙතුන් වරක් පමණි. ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස ක්ෂය වන බව less prominent දැනුනි. ශාරීරික වේදනා දැනුනේ නැත. within brackets ආයාසයෙන් තොරව කය පවත්වා වාඩි වෙන අයුරු සොයා ගන්නක් මෙන් ඔබතුමන්ගෙන් ලද ඕවදන ඊතා අගෙමි. ශරීරය ශරීරයේ කොටස් සමග අතක් උඩ අතක් තබා ඇති බව හෝ බාහිරයට වාඩි වී සිටින අසුන සමග ගැටි ඇති බවක් නොදැනේ. මාහට දැනෙන්නේ කුමක්ද කියා විමසූ විට එය උඩුකය ඉහළ පහළ යෑම පමණක් බව පසක් වේ. විනාඩි 15ක පමණ වරක් දීර්ඝ හුස්මක් ගැනේ. මාගේ පර්යංකය දියුණු කිරීමට උපදෙස් පතමි. මා දිගටම සතිය පවත්වාගෙන ගත යුත්තේ උඩුකය ඉහළ පහළ යෑම සමගද නැතිනම් ආශ්වාස ප්‍රශ්වාසය සූක්ෂමව නිරීක්ෂණය කිරීමද ඔය ඒක ඇත්තටම සතියෙන් තමයි යහන්න ඕනේ අපි පරියංකේ විතරක් නෙවෙයි කරන ඕනම වැඩකදී මෙන්න මේක බෙන්ච්මාර්ක් එක කරන මේක පිවටල් පොයින්ට් එක මේක ලක්ෂ්‍ය කරගෙන ඉන්නවා කියන එක හොඳ විශ්වාසයක් තියෙනවා නම් එහෙනම් ඉතින් ජීවිතේ සංවිධානාත්මකයි විශ්වාසය නැත්තම් ඉතින් හැම වෙලාවෙම තැක ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ ඒ පොයින්ට් එකවත් නෙවෙයි ඒ මත සතිය නොසැලී පවත් වෙන බව ඒ නිසා සතියෙන් අහන්න කොයි එකද වඩා කම්ෆර්ටබල් නැත්නම් කොයි අරමුණ දෙයට වඩා at home feeling එකක් ගෙදර ගියා වගේ දැනෙන්නේ කියලා. අන්න ඒක අල්ලලා දෙන එකයි තියෙන්නේ. මේ වෙලාවේ සතිය සතිය ගන්න පුළුවන් කන්සල්ටන්ට් කෙනෙක් විදියට සතියෙන් ගන්න පුළුවන් කොයි එකද වඩා පහසුවෙන් පවත්තන දෙක හිතලුවක් වෙන්න බෑ ප්‍රകൃතියක් වෙන්න ඕනේ. ඒක තෝරගන්න එච්චරම අමාරු නෑ සතියෙන් අහනවා. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී අරමුණ හෝ රූපය ගෙවුන පසු ඇතිවන අවකාශයේ රැඳී සිටීමට පුරුදු පුහුණු වෙමි. මෙයයි මගේ ඉහළම අත්දැකීම හා අලුත්ම පුහුණු වීම. එෙහිදී සිතුවිලි පටන් ගැනීම හා අසම්පූර්ණ සිතුවිලි දකිමි. ඒ අතරම ශාරීරික වේදනාද දැනේ. එහි රැඳීම සිතට වේදනා ගෙන දේ. සිත තවයි දවයි. විටක සිත දොඩමළුවේ, විටක නිහඬ වේ. මෙසේ ශාරීරික වේදනා හා සිත් වේදනා දරා සිටීම විශාල දුකකි. මෙහි Nirodhayak නැතිද? වැරදි ඇතොත් නිදොස් කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔය හිටිපිල්ලි සහ දර්ථයන් තමයි අර හිස්තනේ Nirodhi. හිස්තන ඉවරනකොට මේක මතුවෙනවා. මේක ඉවරනකොට හිස්තන මතුවෙනවා. නැත්නම් හිස්තන ගෙවෙනකොට අරමුණ මතුවෙනවා. හිස්තනේ Nirodhi කියන්නේ අරමුණ. අරමුණ ගෙවෙනකොට හිස්තන මතුවෙනවා. අරමුණේ නිහිතකීරෝදි තමයි හිතන්නේ. ඉතින් මේ දෙක එකින් එකට තඩමාරු වෙවි තියෙන්නේ. අපි අර අරමුණු මත වෙනකොට තරහ වෙනවා. හිතන මත වෙනකොට යාළු වෙනවා. අන්නේ දෙක නැතුව දෙකටම සමහිත දැම්මනම් එහෙම නැත්නම් දෙකේම Nirodhe සමාකාරව බැලුවනම් මේකට දෙන්න තියෙන මූලධර්ම උත්තරය ඒක තමයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මගේ මූලික කමඨහන ආනාපාන සතියයි. ඊයේ පැවති පර්යංකයෙන් වලදී මගේ අත්දැකීම් මෙසේය. නාසිකාග්‍රයේ ගැටෙන රළු හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස ලෙස මෙනෙහි කරමි. විනාඩි 20කට පමණ පසු එය ඊතා සියුම් විය. යන්තමින් නාසිකාග්‍රයේ ගැටෙන බවක් දැනින. අනතුරුව තව දුරටත් හුස්ම සියුම් වූ අතර පපුව සහ උදරයේ බීතියට පත්ව හුස්ම යදින්නට විය. මෙය පර්යංකයකදී කීප වාරයක් සිදුවේ. විශාල හුස්මක් අවසානයේදී ඇතිවේ. මගේ ප්‍රශ්නය මෙම අත්දැකීම දැනට අවුරුද්දක පමණ සිට මට දැනේ. මට මම හුස්ම හිර කරගෙන සිටිනවාදයි මට සැකයක් ඇත. එයට හේතුව හුස්ම නැතිවන මොහොතේම ඉහත සඳහන් කළ ක්‍රියාවලිය ඇතිවන බැවිනි. මම ටිකින් ටික කාලය වැඩි කරමින් මරුණත් කමක් නැහැ යයි සිතා මෙය දැඩි අඩිටනින් කළද සටන ලේසි නැත. මා කොහේ හරි මා කෙරෙහි අනුකම්පාවෙන් යම් උපදෙසක් වෙතොත් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. මේ වගේ අභියෝගයක් තියෙද්දී දිගට කරන එක තමයි වීරත්වය කියන්නේ. පහ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හිතලා හුස්ම ගන්න නම් ගත්තාවයි. ඉබේ සිද්ධ වෙනවා නම් වෙච්චාවයි. Taman නිත්‍යානුකූලව නිත්‍යානුකූල නෙවෙයි නිතිපතා භාවනා කරගෙන යන එක තමයි මේකේ තියෙන දක්ෂකම. ගරුතර ස්වාමින් වහන්සේ මාගේ පාරයන්ක භාවනාවේදී මගේ කයේ ඉදිරි ඉදිරි ඉරියව්වම සිත යොමු කර භාවනාව ආරම්භ කරමි. මගේ පර්යංක භාවනාවේදී මගේ කයේ ඉරියව්වට හිත යොමු කර භාවනාව ආරම්භ කරමි. ටික වේලාවකින් සිත සිතුවිලි වල තිබී මුකුත් නොදන්න අවකාශයට යයි. එසේ සිටින විට සිතුවිලි 1 2 පැමිණ පැමිණෙන අතර අවට ශබ්ද කිසිවක්ද නොඇසේ. මෙසේ විනාඩි 30ක් පමණ සිටිය හැක. මේ අවස්ථාවේ කිසිම ගැස්සීමක්කින් තොරව සිත කයට පැමිණේ. මම සිත කයට ආබව දන්නේ බෙල්ල නැමී තිබීම නිසාය. සිත කයට ආපසු ඉන්න ඉරියව්වෙන්ම සිටින විට බෙල්ලේ පොඩි ගැස්සීමක් ඇතිවේ. මෙම ගැස්සීමේදී කිසිදු බියක් නොදැනෙන අතර එය ගැස්සීමක් බව හඳුනා ගනී. මුකුත් නොදන්න අවකාශයට යන විදිය බලා ගැනීමට කොපමණ උත්සාහ කළද තවම එය හඳුනා ගැනීමට නොහැකිය. සමහර පර්යංකේදී සිත කයට පැමිණෙනවත් සමගම බයක් දැනේ. එය බය ලෙස හඳුනාගත්තත් සැනෙන් බය නැති වී යයි. රාත්‍රී නිින්දෙන් පසු උදේ අවදි වන විටද සමහර දිනවල මේ ආකාරයටම බයක් දැනේ. එම බය කුමක් අරබයා ඇතිවෙන්නේදයි නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකිය. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඔය ඇතින බය හෝ බෙල්ල ගැස්ම හෝ බෙල්ල ඇද වෙලා තියෙන බව මත්තම භාවනා කරන ගියොත් ඒක ගෙවෙනකොට ආයෙ හිතෙන්ට යනවා. ඒකට හිතෙන්ට යන පාරත් ඒකමයි. ඉදිරි ඉස්තැන් නැති වුණාට පස්සේ ඇති වෙන මොන හරි අරමුණක් වෙනවා නම් ඒක අරමුණු කරලා ඒකේ ගෙවෙන කම්ම භාවනා කරා. එතකොට ආයි ඉස්තැන්ට අනේකක් තියෙන නිසා පොඩි ගැටයක් තියෙන තාම ওই විදිහට කරගෙන යන්න මතුවෙන මොකක් හෝ අරමුණක් මතුවෙනවා. මතුවෙන අරමුණ ගෙවෙනකන් යනකොට ඒක තමයි ඉස්තැන්ට යන පාර. ගෞරවනීය බන්තේ මා මුල් කාලයේ භාවනා කරන විට අහසේ පාවී යන බව දුටුවත් එය සිත මායා කරන බව දැනගතිමි. දැන් ඔබ වහන්සේගේ බණ අසා අත්‍යන්ත ලක්ෂණය දියවි සිතුවිලි මාරුවෙන් මාරුවට යන එන බව ප්‍රත්‍යක්ෂ වේ. මේ පාර රිට්‍රීට් එකේදී බොහෝ වේලාවට අඳුර ඇති අතර සිතුවිලි කිසිවක් එන්නේ නැත. within brackets බොහෝම ටික වේලාවක්. ප්‍රශ්නය. ඔබ වහන්සේ ඊයේ දෙසූ අයුරින් මාහට අදිෂ්ඨාන කර භාවනාවේ යම් වේලාවක් හරියටම සිටිය නොහැක. මෙය මාහට දැනෙනුයේ හෝඩියේ අකුරු ඔක්කොම දැන නොගත්තාට වාක්‍ය ලිවිය හැකි බවයි. මෙය සම්පූර්ණ කළ යුතුයමද? දෙපා නැමෙද ඔබ වහන්සේගේ අදහස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ අදිෂ්ඨාන කරමින් කරන ක්‍රමේ සමත ක්‍රමයේ. ඉතින් කාටද අවශ්‍ය නැහැ ඒකත් චෙක් කරලා බලන්න පුළුවන්. අදිෂ්ඨාන නොකරත් කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒක තමයි විපස්සනා ක්‍රමය. ඒ නිසා මේ විපස්සනා ක්‍රමයේ යනකොට ඒ අදිෂ්ඨාන කරවෙ නැතත් අදිෂ්ඨානට අහුම්කම් දුන්නේ නැතත් ඒක ඩිස්කොලිෆිකේෂන් එකක් නෙවෙයි. ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නය ඊයේ තුන්වෙනි දින ධර්මදේශනාව සම්බන්ධයෙන් ඔබ වහන්සේ ධර්ම දේශනා කළ පරිදි යෝගාවචරයේ භාවනාවේ දිගට කරගෙන යන විට යන විට අරමුණේ ප්‍රകൃතිය දැන ගැනීමට කටයුතු කළ යුතුය. මෙය යෝගියා බලෙන් කළ යුතු දෙයක්ද? එසේත් නැතිනම් විපස්සනා භාවනාවේ දියුණුවක් ලෙස සම්මස ඥානය ඇති වූ විට එම ඥානය තුලින් ඉබේ ප්‍රත්‍යක්ෂ වන දෙයක්ද? මූල කර්මස්ථානයේ කය හෝ ඉරියව්ව ලෙස යොදා ගන්නා කෙනෙකුට මම දැන් මෙතන ප්‍රകൃතිය හෝ මුල වන්නේ කුමක්ද? කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. ඔව් මේක මං හිතුවා අද ධර්මදේශනාවේදී මාතෘකා කරලා ඒ ගැන විස්තර කරන්නම් කියලා ඕනෙම සංසිද්ධියක අපිට පේන්නේ පහු වෙලා සංසිද්ධි වෙන්නේ ඉස්සලා කොටස අහු වෙනකොටත් අරමුණ අහු නැහැ වගේ හිතෙනවා. අරමුණ පහු කරලා ගියාට පස්සෙත් අරමුණ අහු නැහැ කියලා හිතනවා. ඉතින් මේ දෙකෙන් කොයි එකද ඉස්සර පස්සර කියලා ලේසි නෑ තෝරගන්න එක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු අද ධර්ම දේශනාවට මට කොල කැලලා දෙන්න. අද ධර්ම දේශනාවට අපි බලමු මේක සම්බන්ධ කරගන්න. අවසාන ප්‍රශ්නය සාදු සාදු <laughs> ගරු ස්වාමින් වහන්සේ ධර්ම ධර්ම සාකච්ඡාව නාම රූප පරිච්ඡේදය ගැන නැවත පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් අයදිමි ඔබට නිරෝගී සුවසත් තෙරුවන් සරණ පතමි ඒකත් කියන්නේ අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඒ වගේම ඊයේ ධර්ම දේශනාව නැවත අහුම්කම් දෙන්න තේරුම් නැහැ කියන එක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි තේරුණයි කියලා හිතනවා නම් ඒක වැරදිලා. අපි මෙතනින් නැත කරනවා. අපි මම හිතන්නේ විනාඩි 10ක් 15ක් වැඩගෙන තියෙනවා. දවස් දෙක තුනක ඒරියස් කිවිච්ච නිසා පින් සිද්ධ වෙනවා දෙන්නටම මේවා කියවන්න ගිහිල්ලා මේ අනිත් දවසේ දෙන්නට වුණ වතුර ටිකක් ලැහැත්ති කරලා දෙන්න හොඳ නැහැ නැත්තම්. සීල් දෙනාටම තෙරුවන් සරණයි. අපි යනවා එන ටී බ්‍රේක් එකට අපි හතරට නැවත එකතු වෙනවා. තාම පරියන්ක භාවනාවට. sopatteva, sopatteva.